අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුංචාවසෝ පටිච්ච උප්පජ්ජති චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති යං පపంచේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු තීති කරුකටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මදුපින්නික සූත්‍රයේ තුන්වෙනි අවස්ථාව තුන්වෙනි ජානිකාවත් පෙන්නාට පස්සේ දැන් මේ අරුම්කම් දෙන්නේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඒ නිදානිය මතින් වෙච්ච සිද්ධිය මතින් මේ ප්‍රශ්නයට දෙන විසඳුමක් නැත්තම් ප්‍රායෝගික විවරයක් ගැලවුම් මාර්ගයක් සොයාගන්න කරන උදව්වක්. ඒකදී උන්වහන්සේ අපේ ਸਰවචන් වහන්සේ උගන්වන විදිහට මනුෂ්‍යයේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ සය දොරෙහි සාමාන්‍ය ක්‍රියාත්මක වෙන தත්ත්වෙ පෙන්ලා දෙනවා. කාටියක් නිකන් චිත්‍රපටයක් බලන්න ගිය කෙනාට ඒකේ ප්‍රොජෙක්ටර් එක ගලවලා පෙන්ලා දෙනවා වගේ. මෙන්න මෙහෙමයි මේ චිත්‍රපටයේ විකාශය වෙන්නේ කියලා පෙන්නනවා වගේ. එහෙම නැත්නම් රූප බලන්න ගිය කෙනෙකුට ඇහි රූපයක් පේනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය පෙන්ලා දෙනවා වගේ මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ මේ විවරණය මේ සරුවච්චන් වහන්සේට කලින් කවදාකවත් හිතලවත් නැති එහෙම නැත්නම් ඒක මේ මිනිස්සුයෙකුට අයිති දෙයක් වශයෙන්වත් හිතලා නැහැ මේක දේව නිර්මාණයේ උත්කෘෂ්ඨ ඵලයක් නිසා මේක විග්‍රහ කිරීම මනුෂ්‍යට අයිති දෙයක් නෙවෙයි ඇහැ ලැබුණේ පෙර පින්නට නැත්නම් දෙයයන්ගේ නිර්මාණයට රූප ලැබුණේ පෙර පින්නට නැත්නම් මේ දේව නිර්මාණයට ඒක දැකලා රස විඳිනක මිස මේ ඇහි දැකීමේ කෘත්‍ය කොහොමද සිද්ධ වෙන්නේ කියලා නිර්මාපකයාට මිස සත්‍යයට අයිතිවක් නෙවෙයි කියන එකයි මිනිස්සු කල්පනා කරේ. ඒකට හේතුව ඒක ඇත්තටම අල්ලන්න බෑ. ඒ තරම සියුම්. නමුත් මේ අපි වාදන වල නොපටලවි එහෙම නැත්නම් අලුතෙන් කෙලෙසස් නොකර එහෙම නැත්නම් මේ ප්‍රපංච සංඥාව නැත්නම් මේ අනවශ්‍ය වාග් බහුල්‍ය අඩු කරගෙන ඉඳනම් අපිට ඒක පිටිපස්සට ගිහිල්ලා මේක සාමාන්‍ය සිදුවෙන ආකාරය බලන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ රෝගයට බෙහෙත් කරන ඉස්සෙල්ලා රෝග නිදානේ බලන වගේ. ඉතින් ඒක සාමාන්‍ය පෘථග්ජනයෙකුට කල්පනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම පරතෝගෝසයෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි කීප දෙයක් අහන්න ඕනේ. ඉතින් කීප දේ ඇහුවත් එයාට මේ ප්‍රපංචකරණය පිළිබඳව ඒකෙන් ඇති වෙන කෙලෙස් දුක් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක සාමාන්‍ය විදිහට මේ අපි එදිනදා කරන වැඩවලදී හම්බෙන්නේ නැති බවක් දැනගන්න ඕනේ. ඒ නිසා මේ ගැලවුම් මාර්ගය සඳහා අපි දැනට දන්න ශේෂ්ඨින් එපිටට අපි තියෙන දැනුම් ශේෂ්ඨින් එපිටට යන්න ඕන බවක් දැනගෙන ඉතින් කවුරු හරි දෙන මේ විකල්පය අහුණට පස්සේ මේක හොඳයි කියලා හිතෙන්නත් ඕනේ. මේක ඇති ඇති මේක මොකක් හරි කොනක් ඇති කියලා හිතෙන්නත් ඕනේ. අන්නේ දෙක වුණාට පස්සේ තමයි මේ <coughs> කියන බණේ තේරෙන්නේ. එහෙම නැත්නම් මේක කොච්චර දෝ ඇහෙන්නත් ඇති. නමුත් මේක මේ මේ දැනුම කොතනින්ද සම්බන්ධ කරන්න ඕන කොතනින්ද මේ ගැටේ ලියෙන්නේ එහෙම නැත්නම් මේ ගැටේ තිබුණොත් මොන තරම් දුකද සංසාර කියන එක අවබෝධයක් නැති කෙනාට මේක හම්බුණාට එක කරබැලීමේ ආසාවක් ඕ මේක සුවිශේෂත්වයක් වටහින්නේ නැහැ. නමුත් අපි පසුගිය දවස් දෙක තුනේ කරපු භාවනා නිසා නැත්නම් මේ අහපු බණ නිසා දැන් සංසාරේ විඳපු දුක් නිසා අපිට තේරෙනවා නම් මේ අසතියෙන් අමනසිකාරයෙන් ගත කරන හැම වෙලාවෙම කෙලෙසකට වෙනවා කියලා. ඒකකොට යාට සිද්ධ වෙනවා මේ කෙලෙස් එකතු වෙන මාර්ගය දැනගන්න. ඒක දැනගන්න නැතුව කෙලෙස් නැසන මාර්ගය දැනගන්න බෑ. ඉතින් එතකොට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. කෙනෙකුට මේ කෙලෙස් එකතු වෙන මාර්ගය දැන ගැනීම පිනක්ද පවද්ද කියලා. කෙලෙස් එකතු වෙන මාර්ගය දැන ගැනීම පවක් කියනවා සදාචාරවාදියා. එයා කෙලෙස් නැති කරන්න හදනවා මිස මේ කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම සඳහා වෙලා ගන්න එකට කැමති නෑ. ඒක සදාචාරවාදී නෑ යාට. යම් කිසි කෙනෙකුට මේ කෙලෙස් ඉපදවීමේ මාර්ගය කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම කුසලයක් කියලා තේරුම් ගන්න නම් එයාට මේ ගඟ දිගට පීනන ක්‍රමය එහෙම නැත්නම් පරිශෝතගාමී ක්‍රම කාමී ක්‍රමය. එතන මම මේ දැනට දන්නේ නැති එකක් මේ දැනගන්න හදන්නේ. මේක දැනගත්තොත් හොඳයි කියන ඒ කුසල ඡන්දේ එහෙම නැත්නම් ඒ කැමැත්ත ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක අන්තිම අමාරුයි ආගමක ඇති කරන්න. මොකද හැම ආගමක්ම මිනිස්සයා සදාචාරයට බැඳලා ඒ දීලා තියෙන ප්‍රමාණයෙන් එහාට හිතන්න දෙන්නේ නැහැ. මින් එහාට හිතුවොත් පව්. නෝ කරන්න යන්න එපා. ඒක උඹලට අයිති වැඩක් නෙවෙයි. අපිට මේ ටික දීලා දින ඕක බය ගෞරව ඇතුව බය පක්ෂව ඇතුව කරගෙන ඵලයක් ලැබෙද්දී ඒකෙම ඇතුලේ කරකිනවා මිසක් මේ දහවේගයකට වැටිච්ච මිනිස්සෙක් වගේ පිටිත හිතන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ වගේ සූත්‍රයකට හිත යොදන්නේ එහෙම නැත්නම් මේ සූත්‍රයක විස්තර හොයන්නෙම එයාට තේරලා තියෙනවා මේ දන්න මල්ල ඇතුළත මේකේ උත්තර නැහැ ඒ නිසා පිට හොයන්න ඕනේ කියලා. මේ කියලා උපදින මාර්ගය දැන ගැනීමට පෞරුෂත්වයක් කෙලෙස් උපදින මාර්ගයට දැන ගැනීමට අවශ්‍ය මානසිකත්වයක් සඳහා අපිටදී යෝනිසමනසිකාරය කැඳවන්න වෙනවා. යෝනිසමනසිකාරයේ නැතුව මේකකවත් වටිනාකමක් ප්‍රයෝජන සලක ගන්න අමාරුයි. ඒක නිසා මේ කෙලෙස් උපදින මාර්ගය දැන ගැනීම කෙලෙසයක් නෙවෙයි කියන එකයි මම මේ කියන්න හදන්නේ. තමන්ගේ හිතේ කෙලෙස් උපදින වෙලාවක ඒක වාහිලාගෙන බය වෙලා හිතාට බැඳගෙන අඬා ඕගාගෙන වහන්න හදනට වඩා ඒක වෙන හැටි කොහොමද මේක වෙන්නේ කියලා බලන්න පුංචි පෞරුෂත්වයක් තිබිලා පෞරුෂත්වයක් තිබිලා බෑ. ඒක කවුරු අපිට කියන්න ඕනේ මම වගේ කියන්නම් බය වෙන්න එපා. ඔන්න මම ඔබට විස බීජයක් දාලා බලනවා. ඔන්න බලාපන් විස බීජය දාපුවා මොකද වෙන්නේ? එහෙනම් ඔන්න බලාපන් වයසක් තියෙනවා. ඔබට අත ගස්සනවා නම් ඔන්න බලපන් කරන්ට් එක වැච්චාම මොකද වෙන්නේ කියලා. මේ වැඩපිළිවෙල අවබෝධ කරලා දෙන්න බුදුහාමුදුරෝ පුදුමාකාර අදිෂ්ඨාන ශක්ති වැඩුවා. පාරමිතා ශක්ති වැඩුවා. වඩලා තමයි කිව්වේ උඹලා ඔය දන්න සදාචාරවාදය තුල කෙලෙස් මොකද්ද කියලා හැදෙන හැටි දන්නේ නැති මාර්ගය තුල ගැලවුම් මාර්ගයක් නැහැ. ඒකේ ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, ඔක්කොම ගුණ තියෙනවා. හැබැයි ගැලවුම් මාර්ගේ නැහැ. ඒ නිසා මම කිව්වට මේක අත්හදා බලන්න කියන එකයි බුදු කෙනෙක් අපට දෙන පණිවිඩය. ඉතින් මෙතනදී මේක අහපු වෙන්නේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ හරහා. උන්වහන්සේ දේශනා කරනවා මේ දැකීම කියන කෘත්‍යය ඇති වෙන හැටි ඊට පස්සේ දකින්න දෙයට මේ මිනිස්සු අවශ්‍ය වෙන හැටි දැකීම වෙන්නේ මෙහෙමයි ඒ දැකීමත් එක්ක මේකන් දෙය දැකීම සඳහා මම මේක බලන්න ඕන කැමැත්ත ඇති වෙනකොටම දකින්න තිස්සලා මනසේකට වශී වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා ඒක වෙද්දිම ඒක වෙන හැටි දැන ගැනීමට ඒ අවශ්‍ය කරන මේ කුසල ඡන්දය සද්ධාාවක් මාර්ගයෙන් තමයි එන්නේ ඊට පස්සේ සද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙන පරතෝഘോഷයත් අවශ්‍යයි Tamange නිසි මාවත ඔස්සේ නැත්නම් නුවණින් සලකා බලන ගැතිය නැත්නම් මේ යෝනිසමස්කාරයත් අවශ්‍යයි අවශ්‍යලා මේක නොකරපු වැඩකට ඒක නැත්නම් මේ චිත්‍රපටයක් පෙන්නකොට පිටිපස්ස හැරිලා ප්‍රොජෙක්ට් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න යන වෙලාවදී ආට තේරෙන චිත්‍රපටි බලන්න හම්බෙන්නේ නැහැ. හෝල් එකේ ඉඳගෙන මේ කොහේ ඉඳලාද මේ ආලෝක ධාරාව එන්නේ? ඒක කොහොමද මේක වැඩ කරන්නේ? එහෙම නැත්නම් තව පස්සට ගිහිල්ලා ඒ යන්ත්‍රේ වැඩ කරන හැටි බලන්ට යන්ත්‍රේ නිවලා තියදී කරන්න බෑ. චිත්‍රපටි යද්දි බලන්න ඕනේ. දැන් මේක බලන්න කිව්වම චිත්‍රපටි බලන්න බෑ. දෙක එකයි. ආන්න මේ කාරණාව නිසා අපි මෙතෙක් කල චිත්‍රපටි බල බල හිටියා මිසක් ඒ චිත්‍රපටි පෙන්වන යන්තරේ බලන්න අපිට මනාපයක් දුන්නේ කියන එක යකඩ ගොඩක් මොකද ඕක බලලා අපිට ඕනේ චිත්‍රපටි පේනවනේ. ඒ වගේ මේ පේන රූප බැලුවා මිසක් අපි ඒ පෙන්වන ඇහැ වැඩ ගන්න ඇති. ඒක මගේම කැලලක් තමයි. නමුත් ඒක අපිට අපේ විශේෂයෙන් එහා පැත්තේ අපිට කරන්න බෑ කියලා පැත්තකට වෙලා හිටියා. බැරි ගතියක් තියෙනවා ඇත්තට මොකද මේ ඇහි ඔපය කියන එක මේ සංවේදීභාවය කියන එක මනසට අල්ලන්න පුළුවන් ගන්න නෙවෙයි. නමුත් ඒ සංවේදීභාවය අපිට අපාදුකක් ගෙන දෙනවනම් ඒ සංවේදීභාවය අපිට අනන්ත අප්‍රමාණ දුකක් ගෙන දෙනවනම් මේක මගේ කියාගෙන පෙර පිනට හම්බෙච්චි ඇහි ඔපේ කියාගෙන මේකට රූප වෙන්න පෙන්නා උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹුර කඹුර ඉඳලා අන්තිමට එකතු වෙන පව් කඳ දිහා බලනකොට කෙලස් කඳ දිහා බලනකොට මේ තාම උපවත් වූ වටිනාම වූ ඇහි ඔපේ නේද මේ ටික වෙන්නේ කියලා දන්නේ නැත්තම් එයා හිතනවා මේක දෙයයන් ආංශේ කරපු එකක්. ඇයි හද්දේනේ මම මේ වගේ අහිංසක මිනිස්සෙක් රූප බැලුවට මොකද්ද හම්බෙන මේ කෙලෙසේ. රූප බැලුවා මොකද්ද වෙන නරක. ඊට පස්සේ ඇස් සම්ද වෙලා ඉපදෙනකොට කොච්චර හොඳද මේ රූප පේන ඇහක් තියෙන එක. දැන් නිකන් හම්බෙච්ච ගන්න නෙවෙයිනේ. පින් කළානේ හම්බුනේ. ඉතින් රූප වෙනවා මොකද්ද මේ අකුසලය? කියලා එයා කවදාකවත් හිතන්නේ මේ தත්ත්වය දැක්කේ නැත්තම් මේ ඇහි උපය හොඳට නඩකර දෙකට කට මේ වගේ දැන ගැනීම සඳහා පාවිච්චි කරොත් නිවන් දකිනවා. ඒක වහලා ඒකෙන් පෙන්නන මැජික් එක බල බල හිටියොත් ඉතින් අනාතයි සදා සදා අසරණයි අනාතයි. ඉතින් ඒ නිසා මේ මැජික් එක බයිල පොඩ්ඩකට නතර කරලා රූප ඇහ පිනීම කියන මේ කාරණා බලන එක තමයි අපි මේ ගේ කියනවා කියන්නේ. එහෙම නැත්නම් එක විදිහට කියනවා නම් භාවනා කරනවා කියලා කියන්නේ. ඒක තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම අපේ කච්චාන සංශ පෙන්නනවා. පෙන්නනසලා මේ අද අපි බලන්න හදන්න උත්සාහ කරලා මේ කොටස වෙන් කළ කරන්න අමාරුයි. නමුත් ඒක කරලා බලන්න හදන්නේ සාමාන්‍යයෙන් අපි මේ අහිංසකව පටන් අරගෙන කොතනදී දාමරිකෙක් වෙනවද කොච්චර තෙන්දි කෙලෙස් වල තර වෙනවද කොතනදී අපි අහිංසකම කඩලා යනවද කොතනදී අපට කර්ම රැස් වෙන්න පටන් ගන්නවද කියන එක සිද්ධිය දිහා බලන්ඩයි මේ සමීකරණය දිහා බලන්ඩයි නැත්නම් මේ තිරෙන් පිටිපස්ස වෙන එක බලන්ඩයි මේ වාක්‍ය කොච්චාන සංසය ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං මේ ඇහැට ඒ ඒකට එළඹිච්ච රූපයක් නැතුව පටිච්ච රූපයක් නැතුව ඇහි විඥානේ පහළ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේක ඉදිරිපත් කරන්නේ ඇහැට මුලිච්ච වෙච්ච ඇහැට ආපాతගත වෙච්ච ඇහැට මුණ ගැහිච්ච රූපය මතින් විඥාණය මේ මනුස්සයාගේ හිත කියලා කනමුකෝ මේ වෙලාව හැටියට චක්කු විඥාණය පාටපත් වෙලා බුද්ධලයා බලන්නේ පාටපත් වෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන ඉතින් මේ විදිහට මේ මනුස්සයා චක්කු විඥානයක් පහළ කරගෙන ඇහැට රූප පේන තාක්කල් එයා දකින්නෙක් එහෙම නැත්නම් බලන්නෙක් බවට ලෝක සම්මත වෙනවා ඒ කියන්නේ මේ තුන එකට ගමන් කරන තාක්කල් මේ චක්කු ප්‍රසාදයත් මේ රූපයත් ඒ සඳහා මෙහි වූ හිසත් ඇති තාක්කල් එයා බලන්නේ වශයෙන් මේ චක්කුව චක්කු ප්‍රසාදයේ මත ස්පර්ශය සිද්ධ වෙනවා. තිත්න සංගති කියලා කියන මේ තුන එකට ගමන් කරනවා. ඒ තාක්කල් එයා අඳුනගන්නේ බලන්නේ දකින්නෙක් විදියට. ඒකට අපි ඒ තුනේ එකතුව ගමන් කිරීමට ස්පර්ශය කියලා සඳහන් කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං තිත්න සංගතේ පස්සෝ ඒ ස්පර්ශය වෙන්නේ නැතුව කවදාකවත් වේදනාවක් විඳීමක් අපිට ලබන්න බෑ. එහෙම නැත්නම් වේදනාවක් විඳීමට අත්‍යන්ත කාරණාව තමයි ආසන්නව කාරණාව තමයි ස්පර්ශය. මේ ස්පර්ශය ලැබුණාට පස්සේ ලැබපු දේ විඳින කතිය මේක හොඳද නරකද හරිද වැරදිද සුබද අසුබද මංගලද දුමංගලද සාධාරණද අසාධාරණද කියලා ඒක පිළිබඳව යම් විඳීමක් ඇති වෙන්නේ නැත්නම් අපේ විශේෂීසු ඇතුල් වෙන්නේ ඒ පුද්ගලයා ස්පර්ශ කෙරුවට පස්සේ තමයි. කියන්නේ ස්පර්ශ නොකරන දේවල් වලින් කවදාකවත් විඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒක බොහොම වීජගණිතමය සමීකරණයක්. හැබැයි විශාල අර්ථයක් සහිත දෙයක්. යමක් ස්පර්ශ කරා නම් කියන්නේ දැක්කන ඒ දැකපටිකේ මතයි මත පමණයි අපට වේදන ඇති වෙන්නේ භාසපච්චා වේදනා යං වේදේති තං සංජානාති අපිට අපිට ඇඟුණනම් අපිට දැනුණනම් අපි වින්දනම් ඒක හඳුනා ගැනීමකට පෙළඹෙන එක ගස් කොළන් වල ගල් ගස් වල නෑ සජීවී සතෙක් තුල තියෙන එකක් තමයි යමක් එක ගැටීමක් ආවනම් ඒක හඳුනාගෙන ඊට ප්‍රතිකාර ප්‍රතිචාර දක්වීම තමයි ජීවියාගේ තියෙන ලක්ෂණය. ඒක උත්තරම ඉහළම ජීවියා තමයි මනුෂ්‍යයා කියලා කියන්නේ. ඒ නිසා අපිට සම්බන්ධ වෙන වේදනාවකින් සම්බන්ධ වෙන ඕනම දෙයක් හඳුනා ගැනීමක් සංජානනයක් දැන ගැනීමක් සිද්ධ වෙනවා. මෙතන මතක තියාගන්න මේ හඳුනාගන්නේ වෙන්කොට හඳුනා ගැනීමක්. අනිත් දේෙන් වෙන්කොට මේක හඳුනා ගැනීමට මේ වේදනාව තමයි අපිට ආසන්න කාරණා වෙන්නේ. යං සංජානාති තං විතක්කේති. යමක් අපි හඳුනාගත්තට පස්සේ මේ මැනිකක් මේක නැත්නම් අසුචි පිටක් එහෙම නැත්නම් මේක මලක් ආදි වශයෙන් ඒ දකපු එක මත ඒකට හිත නැවත නැවත යොදවමින් විතර්ක කරන්න පටන් ගන්නවා. හොඳයිද නරකද ඇයි මට මේක මේ වෙලාවේ හම්බුනේ අසුබයක්ද සුපයක්ද ආදි වශයෙන් හිත යෙදීම විතක්ක ඒත් එක්ක විචාර බුද්ධියක් මෙතන වැඩ කරනවා ඒතකොට යම් විතක්කේදී යමක් ගැන අපි එහෙම ඇහැට මුලිච්ච වෙලා දැකලා හඳුනාගත්ත ගමන් ඒකට සම්බන්ධ අතුරු කතා ගොඩන්න පටන් අරගන්නවා මේ දැකපු දේ පිළිබඳව එතනින් නතර වෙන්නේ ඒක හොඳ සිත් බඳන සුළු දෙයක් නම් බොහොම දිග්ගට වේගෙන් ඒක පිළිබඳව කතන්දර ගොතන්න පටන් ගන්නවා මතක තියා ගන්න පටන් ගන්නවා තව කාට හරි කියන්න හිතා ගන්නවා එහෙම නැත්නම් මේක මොනම ක්‍රමයකින් හරි ඉක්මනට අමතක නොවෙන්න තහවුරු කර ගන්න හදනවා ඉතාමත් නරක දෙයක් නෑ ඒක සම්බන්ධයෙන්මුත් අපි විචාර විතර්ක කරන ඊට පස්සේ මේක නොවිය යුතුයි ආණ්ඩුවට කියන්න ඕනේ නගර සභාවට කියන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා මේ දැකපු දේ මත හිතේ ඇති වෙන මේ හිත මේකට යෙදිච්ච ගමන් ඒ දිගට සීමාන්තිකව ඒක පිළිබඳව කතන්දර ගොතන එක නැත්නම් ප්‍රපංචනය කියන එක ඒක තමයි අපි මේ මගේ පුද්ගලිකකරණය කියලා කියන්නේ. මේ දැකපු දේ මාඳුතු දේ බවට පත් කරගන්නේ. ඒක පිළිබඳව මේ කරන ගෙතිල්ල මත තමයි. කතන්දර ගෙතිය මතයි. ඊට පස්සේ ටික වේලාවක් කරන තමන්ම ඒ ගොතාගත්ත ඒ අවුල් ජාලය මත තමයි මේ බලමින් ඉන්න බවක්වත් එහෙම නැත්නම් වෙන ගමනක යන ගමන් මේ දකපු එකක්වත් මතක නෑ. අරක දිගේ මුරුංග ගහට මුදියගත්ත මිනිහා වගේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා ඒ තමන්ම මවාගත්ත මේ ප්‍රපංච සංඥාවන් මත ඇනිලා අවුල් වෙලා Taman ගිය ගමන කොහෙදෝ දැන් මේ යන්නේ වෙන කොහෙදෝ බව තේරෙනකොට එයා මේ දැකපෙකම අතීතයක් ගලපගෙන අනාගතයක් ගලපගෙන මේකත් බලාගෙන මීයක් කඩන්න ගිය මිනිහා ඔළුව වටේ මීමැලි පොදියක් කරකෙන්න වගේ මනුස්සයා සම්පූර්ණයෙන්ම අර ඒ දැකීම මතින් අසතිය නිසා ඒ ගිලී ගන්න ගතිය තමයි මේ කොච්චාන ස්වාමීන් වහන්සේ මේකෙන් පෙන්වන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. චක්කු විඥාන තින්න සංගති පහසෝ පසපච්චා වේදනා යං වේදේති සංඥානාති යං සංඥානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති ඒ පపంచ සංඥා සංඛාවෝ ඒක තමන් මේ කරන කතන්දර ගෙතිල්ල අන්තිමට තමන්ම වාහෙලාගෙන අතීතනාගත ප්‍රතිපන්න වශයෙන් මිනිසයා පහරෙන් පිට දාලා එයා කරකොල අතෑරියා වගේ මේ කටයුත්තක් වෙනවා. ඒ නිසා අපිට කවදාකවත් අපි උදේ සැලසුම් කරපු දේ හැන්දෑ වෙනකොට කරන්න බෑ. අපි යන දන කොතන පටලවෙනවද දන්නේ. කොතන අහු වුණාද දන්නේ. අහුවෙච්ච තැන උන් හිටිට මතක නැතුව ඒක දිගේ ගිහිල්ලා වඩා අරුචි නම් වඩා පටලවෙනවා වඩා අරුචි නම් වඩා පටලවෙනවා ඒක නිසා අපි හිතාන කී වැඩේ කරන්න බෑ ඒ බව බුද්ධජන දන්නේ මොකද පුතඥයන්ට න්‍යාය පත්‍රයක් නැහැ. පුතඥයන්ට පොත් ලැබීමක් නැහැ. ඒක නිසා කොහෙන් පටන් කොහෙ ගියාද කියලා කවදාහකවත් කෙලවර කරන්න බැහැ. නිසා මුළු ලෝකෙම තියෙන්නේ මේ ප්‍රපංච සංඥාව තමයි. ඒ නිසා එක එකනයි එක එකනයි එක එක මත බහල කරනවා. එක එකනයි එක එකන මේ මේ දැක්ක මේ දුටුවයි කියලා ප්‍රත්‍යක්ෂයෙන් කතා කරාට මේ එකකවත් එකිනෙකට සම්බන්ධතාවයක් හොයාගන්න බෑ. මොකද පෘථග්ජනය කියන සතාට න්‍යාය පත්‍රයක් නැහැ. පු탁ඥය කිසිම තැනක ඒ පොත් තබා ගැනීමක් කරන්නේ මම කොහෙන් පටන් ගන්න කොහෙද ගියේ කියලා. ඒක නිසා සාමාන්‍ය කට්ටියක් එකතු වෙලා කතා කරන තැනකට වෙලා කවුරු හරි පැහැණක් අරගෙන ලියන්න පටන් ගන්න කතා කරන මාතෘකාව මෙහා කතා කරලා ඉවරනකොට ඊගා එකන කතා කරන්නේ කිසිසේත්ම අදාළ දැනකට නෙවෙයි සම්පූර්ණ වෙන තැනකට අර යනවා ඊට පස්සේ එයා එකට උත්තර දෙන එක ඊවල සම්පූර්ණ වෙන තැනකට අර යනවා කොහෙද කතාව යන්නේ කොහෙන්ද පටන් ගත්තේ කියන එක කොහොමඩක්වත් නැහැ. මේ මේ කුණුහරුප ගොඩක්ම තියෙන තැන තමයි පාර්ලිමේන්තුවේ ඒ නිසා එකෙක් පටන් ගත්ත මේවා ලියන්න හැන්සාඩ් කියලා එක. දැන් තියෙනවා හැන්සාඩ් වාර්තාව ඕන කෙනෙකුට මේකෙදි කියලා තියෙන්නේ මොනවද කියලා බලදැයි. ඊට පස්සේ තමයි පේන්නේ මේ කතා කරන මිනිසුන්ට මොන ධාතුව නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ තමයි මේ විවස්ථා හදන්නේ අපට. ඒ මොකද ඒගොල්ලෝ දන්නවා එකක් විවස්ථා හදන එකට විවස්ථා බලපන්නේ නැහැ කියලා. එච්චරයි මේ ලෝකෙ තියෙන එකම න්‍යායය. ඒකට කියන්නේ විවස්ථා දායක සභාව කියලා. ඒකට විවස්ථා දෙනවා මිසක් ඒ විවස්ථා දෙනකන් ඒගොල්ලෝ විවස්ථා බලපාන්නේ නැහැ. ඒ නීතිය නිසා හැම කෙනාම කැමති විවස්ථා දායකෙක් වෙන්න. ඒක තමයි මේ ලෝකෙ හිට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කතාව දැනගත්තට පස්සේ දැන් මේක නම් හැමදාම සිදුවෙන ක්‍රියාව. දකින්න දකින්න ඕන එක අපි අනාගත. ඒක දිගේ කතන්දර ගොතනවා. ඒක දිගේ දිග දිගට යනවනම් කොහොමඩක්වත් ගැළවිල්ලක් නැහැ. ඒක විසම චක්‍රයකට දුවන්නේ. ඉතින් මේක නතර කිරීමට අවශ්‍ය නිසායි මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේක අපට පෙන්වලා දෙන්නේ. ඒ නිසා මේකේ මේක දැනගත්තොත් මේක ඇත්තයි කියලා ඔප්පු කරගත්තොත් මේ ඇහැට රූපයක් පේන්න ඕනේ. පෙනීම ඇති වෙන්න ඇහැට සත්‍යයක් ඇහුනට පෙනීමක් ඇති වෙන්නේ නැහැ. ගඳක් වැදුනට පෙනීමක් ඇති වෙන්නේ නැහැ. රසක් පහසක් වෙන්නේ ඇහැට රූපයක්ම වදින්න ඕන. ඒ වගේම රූපේ කියලා කනට වැදුනට, නහයට වැදුනට කවදාකවත් නහය කන කිසි කැවෙන්නේ නැහැ. ඇහැට රූපය කියන මේ දෙක කල්ැතෝ විනිශ්චිත දෙකක්. ඒ දෙකම හම්බ වෙන්න ඕනේ. ඒ හම්බ වුණාට හිත එතෙන්ද ගියේ නැත්තම් දැකීමක් බවටපත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දෙක වෙනකොට හිත ඒක පැහැර ගන්න ගතිය අනිත් දේවල් නතර කරලා හිතෙන් පැහැර ගන්න ගතිය මටයි දෙයක්වත් රූපෙටයි දෙයක්වත් ඇහැටයි දෙයක්වත් නෙමෙයි විඥානයේ කල්ලාතු හිතාගෙන හිටපෙකුත් නෙමෙයි. ඒකට මේ ඇහැකට රූපයක් හම්බ වෙනකොට විඥානයේ තෙන්ට යනවා. විඥානයේ තෙන්ට යන්න කොහොමද මේක විනිශ්චය වෙන්නේ කියලා බැලුවොත් මේ විඥාණය ඇහැ තෝරාගෙන ඇහැට ගියයි කියලා අපි හිතමු ලස්සන ස්ත්‍රියට පුරුෂ රූපයක් දැක්කා පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් දැක්කා වගේ වෙනකොට ඒ වෙලාවේදී දැන් විඥාණය ගිහිල්ලා ඇහැට හේත් වෙලා වැඩ කරන වෙලාවේ කනට එන ශබ්ද වලට මොකද වෙන්නේ කියලා හිතන්නේ වෙලාවට එතකොට නාසයට වෙන්න ගඳවල වලට මොකද වෙන්නේ එතකොට එතකොට දිවට ලැබෙන රසවල වලට මොකද වෙන්නේ චිත්තක්ෂණේ? එතන මේ ඉඳගෙන ඉන්න කයේ පහසෝතිය පහස. ඒවට මොකද වෙන්නේ? හිතේ හිතවිලි වලට මොකද වෙන්නේ? මෙතන ආයතන හයක් තියෙනවා එක විඥානයයි තියෙන්නේ. ඒ නිසා හැම ආයතනයම විඥානයේ සිත් පැහැරගන්න විවිධාකාර දර්ශන ගෙන හැර පානවා. අපි හිතන්නේ මේ හයම මගේ කියලා. නමුත් මේ එක එකන අතර දේශ සීමා අරගල තියෙනවා. ඇහැ යම් ආකාරයක ඒ විඥානයේ අවධානය යොද ගන්න හදන නිසා කනට ඇහෙන ශබ්ද ඔක්කොම මේ වෙලාවේ ගියා ගියාමයි ආය කවදාකවත් අල්ලන්න හම්බෙන්නේ නැහැ. නාසයට දැනෙන දේවල්. ඒ නිසා කවුරු හරි දන්නවනම් මේ ඇහැට රූප බලනවයි කියන්නේ නැත්නම් ඇහෙන් රූප බලනවයි කියන්නේ මේ ප්‍රස්තා හයක් තියෙනවා ඊට පහසුකම් හයක් තියෙන එකේ රූප බලනකොට පහක් අතාරින්න වෙනවයි කියලා. රූපයක් බැලීමට හිත ඒකට යොමු වෙනකොට ඉතුරු පහේ කනත් නිෂේධයටපත් වෙනවා සද්දත් නිෂේධ වෙනවා. නහයත් නිෂේධ බවටපත් වෙනවා. ගන්ධත් නිෂේධ බවටපත් වෙනවා. දිවත් රසත් කයත් පහසත් හිතත් ධර්මතා ඔක්කොම අයින් වෙනවා. මොකද විඥානයේ තියෙන දැන් gediya pitimma චක්කු විඥානේ පාටපත් වෙලා ඒක නිසා මේ ඇහැට රූපයක් හම්බ වෙනකොට මුලිච්ච වෙනකොට විඥානේ එතෙන්ට යෑම දැකීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවක් කියනකොට මේක නොකිය වෙන තැනක් තියෙනවා විඥානය ගිහිල්ලා ඒ දැකීම කරනකොට කනට ශබ්ද මුලිච්ච නොවෙනව නෙවෙයි කන හයට ගඳ මුලිච්ච නොවෙනව නෙවෙයි දිවට රස මුලිච්ච වෙනව වෙනව නෙවෙයි. නමුත් ඒක යෝජනා ස්ථිර වෙන්නේ මොකද විඥානයේ විසින් ඒක ස්ථිර කරන්නේ නැහැ. ඒකෝට අපි දී ඇති වෙලාවක අත් දකින්නේ හයෙන් එකයි කියන එක දන්නවනම් කාට හරි අත් මේ දකින හයෙන් එක අල්ලන එක ඔප්පු කරන්න කොච්චර නටනවද ඒ වෙලාවේදී එකක් ඇල්ලීම නිසා අකාරින පහ මමද මගේ නොවේයිද එහෙම නැත්නම් මේ ඒ පහ අතහැරලා මේ එහේ අල්ලා ගැනීම සඳහා කවුද න්‍යාය පත්‍රය හදන්නේ? කවුද මේක විනිශ්චය කරන්නේ? වැඩියෙන්ම කෙලෙස් උපදවන එක තමයි හිතන්නේ. අන්තිම භයානකයි. නොදන්න පොත්ත බීම පොත්ත බීමක් කරන්නේ නැති කෙනා දත යුත්ත තමයි විඥානයේ තියෙන්නේ වඩාත්ම ඕජාව තියෙන තැනට ඇදෙනවා. වඩාත්ම රසවත් තියෙන තැනට ඇදෙනවා. අපි මේ සුඛේ හොයන ජීවත් වෙන මිනිස්සුයෝනේ. ඒ නිසා මේ පණවල තිබ්බාම හයක්. ඒ හයෙන් විඥානය ඇදෙන්නේ අර පොඩි දරුවෙක් ඉඳුල්කට ගන්න දවසේ ඒ දරුවා කැමති ඔක්කොම දේවල් වටේට තියලා බබා මැදින් තිබ්බහම කෝකද අල්ලන්නේ උන්? අම්මාට ඕන දේ දල්ලන්නේ තාත්තට ඕන දේ දල්ලන්නේ සදාචාරයට ඕන දේ දල්ලන්නේ ඌ දන්නේ නැහැ මොනවද තියනවද කියලා. ඒක පාරට හිත යන්නේ කොහටද? ඒක කොච්චර අහම්බයක්ද කියනවනම් අම්මා තාත්තලා අපිට ගහගෙන බලා ඉන්න ඔන්න දරුවගේ අනාගතේ මේකෙන් කියවෙන කවකට වෙච්ච ඇල්ලුවාන ඒක ගණන්කාරයක් වෙනවා. ඒක චිත්‍රපට ඇල්ලුවාන චිත්‍රකාරයක් වෙනවා. ජුජුස් කැල්ල ඇල්ලුවාන කැම දාස කෙනෙක් වෙනවා. ඒ මොහොත මේ දරුවගේ ඉඳුල්කට ගන්න මොහොත තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ. ඊගාව මොහොතේ මොනවද ඉදිරිපත් වෙන්නේ මේකට? කොයි එකද අල්ලන්නේ කියන එක පොත්ත බීමක් කරන්න චේකන කොහොමඩක්වත් දන්නේ නැහැ. ඒක නිසා මේ මේ යාන්ත්‍රණය දැනගෙන අපි යම් වෙලාවක මගේ හිත දැන් තියෙන රූපයක් බලමින් කියන බව මෙනෙහි කරන තරම් යෝගාවචරයට ඉස්පහසුවක් ලැබුණොත් එනත්තම් මගේ හිතේ තියෙන දැන් සද්දක කියලා සද්ද මෙනෙහි කරන්න මගේ හිතේ මේ ගඳ සුවඳකට ගිහිලා තියෙන කියලා ඒක මෙනෙහි කරන්න එතන මේ රසක් බලමින් ඉන්නේ මගේ ඒක මෙනෙහි කර නැත්නම් මම රස බලමින් ඉන්න බව දැනගන්න එතන මම මේ පහසක් ලැබමින් ඉන්නේ කියලා ඒක දැනගන්න එහෙම නැත්නම් මම මේ තියෙන අදහසක් කල්පනා කරන්නේ කියලා දැනගන්න පුළුවන් හැකියාව තමයි මේ පරිණාමයේදී තාම ශේෂ්ඨ තැනකදී මනුස්සයට හම්බෙච්ච දේ. අනික කිසිම සතෙකුට ඒක නැහැ. ඒ සතාට මේව රූප බලමින් ඉන්න බව දැනගන්න පුළුවන් හැකියාවක් නැහැ. දැකපො දැන් පූසට මීයක් දැක්කට පස්සේ මීයක් මීයක් මීයක් මී කියලා මෙනෙහි කරගෙන ඉන්න බෑනේ. දැක්කල වෙන්න කෑව ඌ දන්නෙත් නැහැ මොකද උනේ කියලා. ගැරන්ඩියාටත් මීයක් දැකපු වෙලාවේ පොඩ්ඩක් වෙලා පේන්නේ ඔළුව ඔසන මීයක් මීයක් මීයක් මීයක් කිව්ව වෙන්නේ ඒ වගේ තමයි භාවනා නොකරන එකත් ගැරන්ටි එක විතරයි. භාවනා නොකරන එකත් පෝසදකෝ මීයදකෝ පෝසෙක් විතරයි. උඩක් ගාලා වඩිනවා. ඒක අපරාධයක් නෙවෙයි. මේ මේ natural selection කියන ස්වභාවික වරණය මේ පරිණාමය අපිට දීලා තියෙන එක. මේක දැනගන්නකම මේ මහා කොට්ටිස සාංශක තියෙන සුවිශේෂ ඥානය තමයි අපි හිත මේ වගේ හයක් දීලා තියෙන වෙලාවේ වඩාම ඕජාව තියෙන වඩාම තණ්හා වඩන වඩාම මම ආයනේ වඩන වඩාම මමයා උස්කල දක්වන දේ තෝරනවා ඉතින් මේක දැනගත්තයි කියලා ඒක අපරාධයක්වත් නෙවෙයි මොකද මේක තමයි ස්වභාවය ඉතින් කාට හරි පුළුවන් නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලන වෙලාව මෙනෙහි කරන්න, සද්ධාන වෙලාව, ගන්ධ රස පහස. ඒක ඒ පුරුම පන්සාසි මතක් කරා. ඒ කවදාකවත් ආධුනික යෝගාවචරයෙකුට කරන්න බැරි තරම් බරපතල වගකීමක්. කරන්න බෑ. ඒක තරම බරපතලයි. මේ බලනවා මේ අහනවා මේ ගන්ධ රස පහස කියලා. ඒ හිත පනින පැනිල්ල පිස්වැණිච්ච වඳුර එකත් අතර පනිනා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක දැනගන්නවයි කියන එක බුදුහාමුදුරන කොච්චර ගෞරවයේ තිබුණත් කොච්චර සිල්වන්ත වුණත් අපි කොච්චර සත්‍යමත් වුණත් ඒක කරන්න බෑ. දැන් එතෙන්ද යන්න හදන්නේ. අපි යන්න හදන්නේ මේ ඇහ මෙහිතට ඕන තරමට පණින්න ඇරලා පණින තැන මෙනෙහි කරනවා. දැනගන්න. දැන ගැනීම හරියටම ලෙඩේ අල්ලගෙන බෙහෙත දුන්නා වගේ පොල්ලෙන් ගහවගේ ලෙඩේ දණිපෙනවා. නමුත් අපි පණින අත දන්නේ නැත්නම් රෝග නිදානේ මොකක්ද දන්නේ නැත්නම් ප්‍රයිමරි ඉන්ෆෙක්ෂන් එක සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එක මොකක්ද කියලා දන්නේ නැතුව මොන්න තරම් බෙහෙත් දුන්නත් වදින්නේ නැහැ. ඉතින් මේ නිසා සරුවචනාංශය සඳහන් කරනවා ආධුනිකයෙකුට මේ රූප බලන වෙලාව, ශබ්ද අහන වෙලාව, ගන්ධ රස පහසල කියලා අදාළතාවයකුත් නැහැ, කරන්නත් බෑ. ඒ නිසා උන්වහන්සේ පරිශන කරා තාරා සංඛ්‍ය කල්පලක්ෂයක්. පරිශන කරලා බැලුවේ නැත්නම් අන්තිම වෙනකොට අල්ලගත්තේ මේකෙන් වඩාම පහසු ආධුනිකයට වඩාම පහසු කොහෙද? එතනින් පටන් අර ගන්නකම් අනිත් ටික වහලා දාමු. ඒක තමයි ඔය මේ මහසිව ආම්දුරන්ට දීපු කමටහන. ඒ ස්වාමීන් වහන්සේ බොහොම පන්ති 18ක් විතර කරපු හැම පන්තියම 50ක් විතර දෙනක හිටවෝ. මහාචාර්යවරයෙක්. නමුත් ඊ ආම්දුරංගෙන් බණ අහලා රහත් වෙච්ච කට්ටිය ඉන්නවා. දවසක් ඒ රහත් ගෝලෙක් ඒ ආම්දුර ගාට හම්බෙලා කල්පනා කළ බැලුවා මට මෙච්චර ලස්සනට උගන්වන්න මගේ ගුරු ආම්දුරෝ මාර්ගඵලලාභීද කියලා. අනේ නෑ. උගන්වන්න දන්නා මාර්ගඵලලාභී නෑ. ඊට පස්සේ ඒ ශාංශ කියලා. අර ශාංශ හම්බෙලා පූජා වහන්න පූජා කරලා වැඳලා ආ ඊට පස්සේ නම් උක කාලෙකින් පස්සේ ආවේ හැබැයි මට කතා කරන්න වෙලා නැහැ වැඩ කියලා. ඊට පස්සේ කියනවා මට පොඩ්ඩකට විනාඩි 5ක් දෙන්න කතා කරන්න කියලා. කරන්න බෑ උදේ ඉඳලා හඳනකම වැඩ. ඊට පස්සේ කියනවා එන සාංශු උදේ පහන්ද නැගිටපු ගමන් ඇඳෙන් නැගිටපු ගමන් ඒත් බෑනේ හෙට අහවලා එනවයි කියලා තියෙනවා. එනවා පහන්සි මුණෝදලගේ අවිල සිවුරඳන වෙලාවේ ඒත් බෑ. ඊට පස්සේ පන්ති පටන් ගන්නවා. පින්නපාත වෙලා ඒත් බෑ. දාහන ගත්ත ගමන් ඒත් බෑ කියලා කියලා කියලා ඔක්කොම බලනකොට ඇත්තටම ඒ තරම සෙනගක් ඒ තරම ජනප්‍රියයි. ඉතින් කෝලා කියන එහෙනම් සාස මං යනවා. මම එකක් කියන්නම්. ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැති විණිය කියලා යනවා. දැන් මේ හොඳ කීකරු ගෝලයක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. මොකද ඔක්කොම යෙදිලා. මේ ආදෝගියාට පස්සේ කල්පනා කරලා බලනවා. ඇත්තනේ නම් මේ උදේ පටන් ගත්තාම කරත්ත බැඳගත්ත මීහරකෙක් වගේ ඇද්දපන් වෛරෝ බරභාගේ කිසිම ඉවරයක් නැහැ. ඊට පස්සේ කල්පනා වෙනවා මට මගේ වැඩක් බලන්න කොහෙද වෙලාවක් තියෙන්නේ කියලා. ඒ දැනුම නිසා, සෙනඟ නිසා කොටෙන්න බෑ. ඊට පස්සේ ඒ සාහස කරන්නේ මේ කට්ටියට කියලා යන්න ගියොත් කවදාකවත් යන්න බැරි නිසා පහුවෙන්දා උදේ කුරුලා චීක් ගන්න ඉස්සෙල්ලා පාත්‍රේ කරේ දාගෙන පයින්නවා එළියට. ඉහිල්ල යනවා ගව් 120ක්. අර පැත්තක උලඟක් වදින්න නැති වෙන්නේ. ගිහිල්ලවට හම්බ වෙනවා තියන 39ක් භාවනා කරන භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් එන්නේ ඉස්ලාම් හිතා ගන්නවා මම ඉන්න බලාතක් ගැන දන්නේ දැන් කවුරක්වත් මාව හොයාගෙන ඉන්නේ නැහැ කියලා ලොකු හඳුරාට ගිහිල්ලා කියනවා. මම මේ අසවලා මට භාවනා කරන්න ඕනේ කියලා. ලොකු හඳුර හොඳ වෙලාවට මේ හඳුර ගැන දන්නවා. මෙයාට කවදාවත් භාවනා හරියන්නේ නැති බව දන්නවා. එනිසා ලොකු හඳුර කියනවා මෙහෙමයි මේ මේ 30ත් එක්ක වැඩ කරන මට කරගෙන යන්න අමාරුයි. ඒ නිසා මම මේ දවස්වල අලුතෙන් එන අය දෙවෙනි ආමඳුරට දෙන්නේ පරණ අය විතරයි මම ගන්න කියලා. ඉතින් මේ ආමඳුර කනවලනවා. කාලා දෙවෙනි ආමඳුර ගාවට යනවා. ඊළඟ කෙනා අවසරයි මේ ලොකු ආමඳුර ගාවට ගියා. ඔබ වහන්සේ ළඟ දෙන්න කියලා. ලොකු ආමඳුර කල්පනා කරලා බලනවා මොකාරද මේ එන්න හදන්නේ දෙවෙනි ආමඳුර. දැනගන්නවා මෙයා මාන්නක්කාරයි. අර දැනුම තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් ඉවල ඉවල දැන් මයිලඟත් එන දිනක මං කරන්නේ තුන්වෙනි ආමරු ගහට යවන එක. ඔබ කරුණා කරලා ගිහලා තුන්වෙනි ආමරු ගහට යන්නේ කියලා. යාම මෙයා ඒකත් කරනවා. තුන්වෙනි එක නාගාවට යනවා. මේ ගැටි අතින් අතින් අතින් අතින් වටලා අන්තිමට 30 වෙනි ආමරු ගහට යනවා. ඒ ආමරු අවුරුදු 7ක සාමණේර තමයි. එතෙන් ගියාට පස්සේ හම්දෝ කියනවා මෙහෙමයි අඹා අපි දැන් කතාව කියන එකට ගියා දෙකට ගියා තුනට ගියා දැන් අන්තිමට කව උභාස ගා මේ උඩ බල මගේ 100ක් වගේ ඔබ වහන්සේ මගේ 100 වගේ මං කියන දේ අහනවා ඔබ වහන්සේ බොරු මට බැවුව මොකක්ක් කරන්න කියලා. ඒ වගේම වයසයි ඒ වගේම දැනුමයි බේරන්න බෑ. අර හම්බුනට ඇඬුම් යනවා. බුද්ධ ශාසනිකොත් තියෙන මනුෂ්‍යත්ව භාවෙත් තියෙන ක්ෂණ සම්පත්තියක් කියන කවුරුත් කැමති නෑ කමට අහන්න දෙන්න. ඊට පස්සේ වඳින්න බෑ ඇදලි බඳලා වාඩි වෙලා කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මං ගැන අනුකම්පා කරන්න. මට මං ඔබ වහන්සේ කියනවා නම් මේ කියන්නේ මේ 60 වෙරිච්ච මේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ කෙනෙක් මේ අවුරුදු 7ක සාමනීරට ඔබ වහන්සේ කියනවා නම් ඕන දෙයකට ලෑසි අර හඳුනන කිව්වට කරන්නේ නැහැ. ඒතර කියනවා මෙතන මඩ වලක් තියෙනවා. මම මේ මඩ වලට බහැලා පෙන්නන්නම් ඔබ වහන්සේ කිව්වා එනම් බයිද කියනවා. ඉතින් අර හඳු ධනක් ඉනක් මඩ වැහලේ බැසර ගාඩන් ගොඩ ඉන්නේ කියලා. ඒකල කියනවා මේ වැඩේට කියන දේ අහන්න ඕන. හරි. ජනරාමසෝ අඬා අඬා කියනවා ඔහොම නෙවෙයි මට කොයි වදේ දුන්නත් ඊට පස්සේ කියනවා උඹහක් තියෙනවා මස්සද්දෙක් තලගොය පස්සේ එලවගෙන යනකොට තලගොයෙන් ගන්න රින්ගනවා උඹහට දැන් මේ මස්සද්දට මේ තලගොය මරන්න ඕන නම් මොකද කරන්නේ මෙහාම කුසුතයි හම්දෝ කියනවා මේ උභය තියෙන කටවල් ඔක්කොම වහනවා එක කටක් විතර ඉතුරු වෙන්න පාතම තියෙන එකක් ඊට පස්සේ ඒක ළඟට කොළ ටිකක් එකතු කරලා ගිනි තියලා දුම් ගන්නවා දුම් ගන්නකොට තලගොයා එළියට එනවා එළියට ආපුවාම ඌට කැමැත්තක් කරගන්න මොකද ඒ හිලේ විතරයි දැන් යන්න පුළුවන් අනික ඔක්කොම වහලා මේ කිව්වට පස්සේ කියනවා ඉඳගෙන බලන්න ඔය තුන් බහක් වගේ ඔය ඇතුළට ගිය තලගොයා එළියට ගන්න ඔය කටවල් හයම ඇරලා තියලා බෑ නිසා ඇස් දෙක වහගන්න සද්ද නැත් තැනකට යන්න ගඳ බලන්න එපා. රස බලන්න එපා. පහස විතරක් බලන්න. ඒ හිල විතරක් අරගෙන තියලා ඔගේ දුම්බෙමින්. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා නැත්නම් ඉන්නවා කියන එක විතරක් මෙනෙහි කරන්න. මේ ඇහැ ඇරිලා තියෙනකොට ඒක කොහොමඩක්වත් මෙනෙහි කරන්න බෑ. ඒක පුදුමාකාර කෙලස් උපදවන තැනක්. කන ඊගාට ඊගාට නාසී ගාට දිය මේ කය තමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේට එතෙන්ද එන්න මේ වාඩි වෙලා කය දිහා බලන්න ගැන දිග ගමනක් මෙතන තියෙනවා. ඒ වෙලාව ඇත්ත එක වහන්න කියන්නේ ඇයි? සාද්ද නැත්තනකට යන්න කියන්නේ ඇයි? ගන්ධ රස පහස ගන්ධ රස නැත්තනකට යන්න කියන්නේ ඇයි? හිතන්න එපයි කියන්නේ ඇයි? මේ හීලවල දෙක තුනක් කරලා තිබ්බොත් කලවුවා පයින්නවා. ඉතින් බලන්න අපිට මේ දීලා තියෙනවනම් මේ හයක් එකක් විතරක් අරගෙන ඉන්නවා කියන කොච්චර අමාරුද කියලා. අපි එක තැනක වාඩි වෙලා අතපය මේ සචේතනක හොල්ලන්නේ නැතුව රූප බලන්නෙත් නැතුව නැත්නම් අත් දෙක වහගෙන ශබ්ද තිබුණාට නාහා ගන්ධ රසයට උදව් නොකර හිතවිලි පොඩ්ඩකට නැතර කළ මේ ඉඳගෙන ඉන්න බව බලන්න ගියාම අර මස්සද්දා එක හිලක් තියාගෙන ඒකට දුම් පිපිනා වගේ මේකේ බුක් කීපින් කරත හැකියි ඒකයි මේ භාවනා ක්‍රමේ මේ කායानुපස්සන කරන්නේ කායानुපස්සනාව අනිත් තැන් මගේ ශීඝ්‍ර ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. ගනුදෙනු වල අඩුම තැන. ඒක නිසා මේ කායानुපස්සනාවට ගිහිල්ලා බලන හිටියොත් විඥානයේ කාය විඥානයේ බවට පත් කරගන්න කොච්චර වෙලා යයිද කියලා බලන්න. ඇහැට নানা ආකාර රූප පෙන්නනවා එක්ක සද්ද ඇහෙනවා නැත්නම් හිතට සද්ද හිතාගෙන අහනවා නැත්තම් ගන්ධ රස දැනෙනවා නැත්තම් හිතෙනවා කයේ තියන්න බෑ ඉතින් ඒක නිසා අපිට මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියන එක ඇත්තද කියලා බලන්න කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං කියලා දැනගන්න අපිට කොච්චරක් දුර යන්න ඕනද කොච්චර සුදුර දියඳින්න ඕනද කොච්චර සිල් සමාදන් වෙන්නද කොච්චර සිල්ලුතුන් වට කරගන්න ඕනද කොච්චර අදිෂ්ඨාන කරන්න ඕනද කොච්චර පෙරපින් කරන්න ඕනද මේ කයට හිත ගියා කියන එක දැනගන්න බලන්න අද මුළු රෑ පුරා භාවනා කරලා කයට හිතාව බව දැනගන්නේ කොහොමද කියලා තමයි. මගේ දැන් හිත රූපක නෙවෙයි, සද්දක නෙවෙයි, ගඳක නෙවෙයි, රසක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි පහසක. මේ ඉඳගෙන ඉන්න බව පහස කියලා අල්ලගන්න උත්සාහ කෙරුවොත් තේරෙයි. මේ අන්තරේ අපට දුන්නට යන්ත්‍රයේ මොකද්ද මේ හෑන්ඩ් බුක් එක නැහැ. කොයි බොත්තම් මිරිකොත් හරියයි දන්නේ නැහැ. හරි මේ මිරිකලා තියෙනවා අපි. ළඟ ඉන්න කෙනාගෙත් මිරිකලා තියෙනවා. හැබැයි මේ මගේ දැන් මේ මේක ගෙනල්ලා මෙතනම තියන්න ඕන කිව්වොත් කොයි ස්විච් එකද දාන්න ඕන කියලා නෑ. ඊටදී තා භයානක එකක් තියෙනවා. මොකක්ද ඒක? කයට හිත ගියයි කියලා දැනගත්තට පස්සේ කාටට කියන්න උත්සාහ කරන්න මෙන්න මම හරියටම දැනගත්තා කයට හිත ගියයි කියලා. මොනම භාෂාවකින්වත් කියන්න බෑ. මේ ලෝකේ භාෂාවල් යන්නේ නැහැ හිතෙන්නේ. දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා මම ඒක දන්නවයි කියලා දැනගන්න. ඉතින් එතෙන්ට යනකොට මේ මනසගේ මනස, මේ මනසගේ සූක්ෂම භාවය, මනසගේ ගෞරවය මේ කොච්ච කච්චානහම්තු කියන එකට කොච්චරක් තියෙන්න ඕනද බලන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම ඉඳගෙන ඉන්න බව දන්නවා. දැන් මේක ඇහුවොත් මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද දැකහැර දැනගන්නේ? කොහොමද දන්නේ ඉඳගෙන ඉන්නවයි කියලා? ඕනම කෙනෙකුට දැම්මොත් ඒක නා අත්දකින්නේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. නමුත් මේ අත්දැකීම හෙලි කරන්න බෑ. භාෂාවක් කවදාකවත් වර්තමාන මොහොත විස්තර කරන්න භාෂාවකට බෑ. භාෂාවකට පුළුවන් අතීත අනාගත අරයගේදී අතනදී කියන පච විතරමයි. භාෂාවකින් කරන්න පුළුවන් කෙලෙස් උපදින පැත්ත විතරමයි. කෙලෙස් නොඋපදින තැනට ගියාම ඒක නිස්සද්ද භාවයක් වෙනවා. ඉතින් සවෝණ කෙනෙකුට කියයි නම් බුදුහාමුදුරුවෝ කෙලෙස් උපදවලා තියෙනවා 84000ක් ධර්මස්කන්ධයේ දේශනා කරලා කියලා. මේ නිසා බුදුදහමේ කියනවා මම මේ කියලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අඩුම සංස්කාරී ලෝකේ තියෙන. අනෙක් තියෙන සෑම ධර්මයක්ම අපි වර්තමානයේ හිත පැත්තට පනනවා කතා කරන හැමදේම. ඒ නිසා අපි වාඩි වෙලා කායට දැම්මොත් කායේච කාය කියලා කියන මෙතන කාය ප්‍රසාදේ පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං කියලා දැන් මම කාය මෙතන පොට්ටබ්බේ වශයෙන් ගන්නෙ ඉඳගෙන ඉන්න තැන මේ හැපෙන දෙයි කියලා හිතමු ඒ හැපෙන දෙය නිසා මම දන්නවා මගේ කය ස්පර්ශයක් ලබනවායි කියලා. නමුත් රූප බලනකොට ඒක වෙන්නේ විඥානයේ සියලු වැඩ බහා තබලා කයට එන්න ඕනේ. ඒක චක් කාය විඥානේ බාටපත් වෙන්න ඕනේ. කාය විඥානේ බාටපත් වෙච්චාම විශාල ලාභයක් තියෙනවා. ඊට වැඩිය කෙලස් උපදවන චක්කුව. ඊට වැඩිය කෙලස් උපදවන සෝත ඝාන මන කියන පහ වැහෙනවා. මේක තමයි පළවෙනිම අතවාසිය. කාය විඥානය පිහිටියයි කියලා යම් කෙනෙක් දන්නවනම් ඒක හොඳම සාක්කියක්. මේ විඥානේ දැන් තවදුරට චක්කු විඥානේ නෙවෙයි සෝත විඥානේ නෙවෙයි ඝාන කාය ඝාන ජීවා මන නෙවෙයි ඒ පහම කාය විඥාණයට වඩා ගොඩාක් කෙලෙස් උපදවන තැන ඒක නිසා මේ අඩුම කෙලෙස් උපදෙන තැන තෝරා ගැනීම සහ එහි හිත පිහිටවීම කියලා කියන්නේ කෙලෙස් දෝරේ ගලන ස්ථාන පහක් වහලා දාලා තියෙනවා ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඒ ටික දුරදිග භාවනා කරපු කෙනෙකුට නම් අපි හිතමු මේ කයේ හිත පිහිටව බවට ආනාපානය අල්ලපු කෙනෙක් කියලා. අද අද උදේ අපි කියවපු තවල් කියවපු ප්‍රශ්නවල පස් දිනක් විතර කියන්න උත්සාහ කළා. ඒ ආනාපානය වෙලාවක නොදෙණිය යනවායි කියන්නේ. ඒකට මොකද වෙන්නේ කයට? කාය විඥාණයට අරගෙන ඒකට කය නොදෙණිය යනවා. ඒතර රූප නොදෙනියාම ඊට බොහොම කලින් සිද්ධ වෙලා ශබ්ද නොදෙනියාම ගඳ රස හිතවිලි මේකත් නැති වුණාට පස්සේ පේනවා මේ ස්පර්ශයක් නැත්තම් කයක් තියෙනවා කියලා දැනගන්න එහෙම නැත්තම් කායේච පටිච්ච රූපයක් නැත්තම් කාය විඥානයේ අංජබජල් වෙනවා තෝන්තු වෙනවා වක්කාර කරනවා බය උපදවනවා විඥාණයට උන් ඉදිටෙන් නැතු වෙනවා ඒක නිසා හොඳට මතක තියාගන්න මේ කය නැත්නම් මේ කාය ප්‍රසාදය කිචි කැවෙන රූපයක් නැත්තම් වෙන තැනකට නෙවෙයි නා විඥාණය තියෙන්නේ. ඒ වෙලාවේ විඥාණයට සිදුවෙන දේ අපේ ජීවිතේ නෙවෙයි මුළු සංසාරේ නෙවෙයි මානව නෙවෙයි කවදාකවත් අත්දකව නැති එකක්. ඉතින් ඒක නිසා අපි කවදා හෝ කායේච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන කාය විඥාන කියන එක මට ආශ්වාසය දැනෙනවා ආශ්වාසය දැනනකොට නාසිකාග්‍රේ කිචි කැවෙනවා එතකොට මම දන්නවා ආශ්වාසය කියලා ප්‍රශ්වාසය වෙනකොට එතනම හෝ වෙන විදිහකට කිචි කැවෙනවා එතන ප්‍රශ්වාසය කියලා අපි දන්නා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති කායික පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං කියලා මේකම බලන්න හිටියොත් මොකද වෙන්නේ බලන්න අය රූපය අපි අල්ලගත්ත රූපය ආනපනෙ ගත්තත් පිම්බි මැකිලිම ගත්තත් ඉඳගෙන ඉන්න එක වත්තත් වම දකුණ ගත්තත් එන්න එන්න එන්න එන්න වෙනස් භාවයටපත් වෙනකොට තුනී භාවයටපත් වෙනකොට විඥානයේ පෙකණි වැලෙන්න කපල යනවා. විඥානයට දරන්න බැරුව යනවා. විඥානයට පොහොර නැතුව යනවා. විඥානයට ආහාර නැතුව යනවා. මේ ආහාර නැති වෙනකොට අපිට පුදුමාකාර බය ගතියක්, නිදිමත ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාර ගතියක්, අනිච්චිර ගතියක් එන්න පටන් ගන්නවා. මේ එන්න පටන් ගන්නකොට යෝගාවචරය ආය ආහාර දුන්නොත් ආය පොහොර දුන්නොත් විඥානේ බොහොම සිනාසෙසී එන්න පටන් ගන්නවා සන්තෝෂ වෙලා හිටපු තැනටම. අපි හයිය මුස්ම ගන්න හදනවා. එතන වෙන මොන හරි ගිනක් දාන්න හදනවායි කියලා කියන්නේ අර විඥාණය දුර්ල කරන දුර්ල කරන යන්නේකට ආය ගෙනල්ලා පොහොර දාන එකයි. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා දන්නවනම් මේ කය කායේන්ද්‍රිය මුල් කරගෙන මේ පොත් ලැබීම කරන්නේ අපි මේ විඥානය කොටු කරන්නයි විඥාණයට පවතින්න බෑ රූපයක් නැතුව. එකම රූපේ නැවත බලන් ඉන්නකොට රූපේ සියුම් වෙනවා. ඒ සියුම් වෙන්න වෙන්න කෙලෙස් සියුම් වෙනවා. රූපේ ඒක සියුම් වෙන්න වෙන්න විඥාණය සියුම් වෙනවා. කවදා හෝ ඒ සියුම් කරලා කරලා කරලා කරලා ඒ කරන්න බෑ. ඒ මත මට මට යනකොට විඥාණය නානා ඍතු වේසමවම කවුරනවා. තද්දද රූපද නානා ප්‍රකාර දේවල් පෙන්වනවා. යෝගාචරය දැනගෙන ඒ විඥානය හොඳටම අඩු කරොත් එතකොට එයා කියන්න පුළුවන් බීජගණිතමය සමීකරණයකින් කයේ හිත පිහිටියයි කියලා කියන්නේ චක්කු රූප කියන දෙක සංසිඳිලා සෝත ඝාතද්ද කියන දෙක සංසිඳිලා ගහාන ගන්ධ සංසිඳිලා ජීවහා රස සංසිඳිලා මන ධම්ම සංසිඳිලා දැන් තියෙන්නේ කාය සහ රූපේ දැන් රූපේ සංසිඳනොයි කියලා කියන්නේ ඒ යෝගාවචර දන්නවා එnde end end විඥාණයට අර පහ කල්ලතුම කපලා වැටෙන කැපෙනවා ඒක අපිට දී ඇති වාසියක් මේක තුනී වේගන යනකොට කාටද පුළුවන්නේ සැක නැතුව නිසකව මේ කරන වැඩෙන් කරන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨිත භාවය නැති කිරීමයි විඥාණයට ආහාර නොදී ඇරීමයි නැත්නම් විඥාණයට පොහොර නොදී ඇරීමයි ඒ නිසා මේක දිකට විඥානයේ මේ විදිහට කොටු කිරීමේ වැඩපිළිවෙල කිසිම කෙනෙකුට පරෝපදේශන හිතෝ කරන්න බෑ. ඒක නිසා ඒක මගට යනකොට එයා කතා කරවන්න ඕන. කතා කරලා අහන්න ඕන කොහොමද දැනෙන්නේ? එයා සම්පූර්ණ මේ කරන වැඩේට විරුද්ධව කතා කරන්න පටන් ගන්නවා. මට එපා වෙනවා මට කම්මැලි වෙනවා මට බය හිතෙනවා කවදාවත් භවනාව හරියන්නේ නැහැ එහෙදු වුණා මෙහෙදු වුණා කියලා. ඒ යෝගාවචරය දන්නේ තාම මේ මේ කටයුත්ත වෙන්නේ භාවනාව නිසායි කියලා. ඊදර හිතන මේ මොකක්වත් දන්නේ මේ එක අරමුණකට එක ద్వාරයකට එක ආයතනයකට හිත කොටු වුණාට පස්සේ කුරුල්ලේ කල්ලා කූඩුවට දැම්මා වගේ කුළුමි හරකේ ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ කුළු වෙනවා. ඉතින් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ මනුස්ස ශරීරයක් ලබා ගන්නට උදව් කරලා මනුස්ස ශරීරයේ මේ මේ தත්ත්වයටපත් කරන්න නැත්නම් මේ මේකට කියන්නේ ශික්ෂාව කිය. මේ කායසේ සීල ශික්ෂාව නෙවෙයි මේ. මේ සමාධි ශික්ෂාව නෙවෙයි මේ. මේ ප්‍රඥා ශික්ෂාව මානසික ක්‍රියාකාරීත්වයට යන්න පුළුවන් අඩුව මට්ටමට බස්සන. අන්නේ බැස්සීම සඳහා මේ ඇහැට රූපයක් එනකොට චක්කු විඥානය පහළනවා කනට සද්දයක් ඇහෙනකොට සෝත විඥානය පහළ වෙනවා කියන මූලික පාඩමේදී අපිට සමස්තයම කියලා දෙන්න වෙනවා. සමස්තය කියලා දුන්නට වැඩේ පටන් අරගන්නේ කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං කියන තැන. එතකොට යාට තේරුම් ගන්න වෙනවා කයට හිත ගෙනිච්චයි කියලා කියන්නේ අනික් ආයතන පහේම කෙලෙස් උපදීව නතරයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයකට මම ආස්වාස කරනකොට ආස්වාස දානවා. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස දානවා. නැත්තම් පිම්බීම් බලනකොට පිම්බීම් බව දානවා. හැකිලිම් බලනකොට හැකිලිම් බව දානවායි කියලා. යාට දල වශයෙන් කියතයි ඒ වෙලාවේ ඇහැ නිවන් දකලා තියෙන්නේ. කන නිවන් දැකලා තියෙන්නේ, නාසය නිවන් දැකලා තියෙන්නේ, දිව නිවන් දැකලා තියෙන්නේ, හිත නිවන් දැකලා තියෙන්නේ. නමුත් දන්නේ නැති තමයි ප්‍රශ්නේ. ඒ දිනුවට දන්නවා මගේ හිත දැන් තියෙන්නේ කාය විඥානය කියලා. ඒක නිසා මේ දන්න දේට සාපේක්ෂව නොදන්න දේ දැන ගැනීමට කියනවා අන්මය ඥාන, විපස්සනා ඥාන, ආකාර පරිවිතක්ක, තක්ක ඥාන. ඒක අපිට මූල ධර්ම වලින් අල්ලන්න වෙනවා. නමුත් මේ යෝගාවචරයට අද්දකිය හැක්කක් තියෙනවා. මොකද්ද අද්දකිය හැක්ක? නොසෙලී කයේම හිත තියෙනවා. එනේන ආස්වාසය පේනවා. එනේන ප්‍රසවාසය පේනවා. ඒක නිසා මේක තමයි සීල ශික්ෂාවට පස්සේ එන සමාධි ශික්ෂාව සහ ඊටහාට යන විපස්සනා ප්‍රඥා ශික්ෂාව වශයෙන් දැන් මම විසින්ම මම ශික්ෂා කරගෙන හික්මවගෙන සීතල කරගෙන සිද්ධ වෙන දේ අඩුම මට්ටමේ සිද්ධ වෙන්න ආරිනවා හිතාමතා මොකක්වත්ම කරන්නේ. ඒකේ මම භයානක දැනකට අපි යනවා සිද්ධ වෙන සියල්ලම කයට සාපේක්ෂව සිද්ධ වෙන එකට සම්පූර්ණ අවධානයෙන් ඉන්න හැබැයි කරන දෙයක් ඇත්තෙම නැහැ. චේතනාපූර්වකව සචේතනිකව සසංකාරක මොකුත්ම කරන්නේ නැහැ. අන්න ඒකට දැනගන්න පුළුවන් මේ කය මේ මට්ටමින් පවත්තන එක තමයි ජීවිතයේක සංසාරික අඩුම කෙලස් ප්‍රමාණය. මින් එහාට මොනම සංස්කාරයක් කරහත් සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒක නිසා අපි ඉස්සල්ලා කිවිස ගන්න වෙනවා යන්න පුළුවන් අඩුම මට්ටමට යන්න. කය අල්ලගෙන කය අඩුව මට්ටමට ගියොත් හට තේරෙනවා මේක ඉබේ කවදාකවත් වෙන්නේ. අපි gedara dore ඉන්නකොට කයට හිත යන්නෙම නැහැ. කයට හිත යෑම අනික් පහ වැළක්වා දැමීමක් කියන එක දන්නේම නැහැ. ඒ වගේම කයේ හිත තැම්පත් වෙනකොට එන මේ කම්මැලි ගතිය පාළු ගතිය නිසා අපි නිතරම කය දඟලවනවා. අපි නිතරම මේවට කොට්ට මෙට්ට ඇඳ ඇතිලි මාරු කරලා එක එක පහස දෙමින් ඇඟ නලවමින් නටවමින් ඉන්නවා. ඒ නිසා දැන් අපි මේ කරන වැඩේදී නිවන් නෙවෙයි. හැබැයි මේ එක ආයතනයක පොත් ලබා ගැනීම හරහා කෙලස් කරන්න පුළුවන් අඩු ප්‍රමාණය නැත්නම් අඩු ප්‍රමාණයට යන්න පුළුවන් බව මනුස්ස ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා මේක කරන්න පුළුවන් බව මෛත්‍රී බුද්ධ ශාසනය යන්න ඕනේ නැති බව ඒක කරන්න කිසිම දෙයක් අඩුවක් නැති බව සම්පූර්ණ තියෙන බව තේරුම් ගන්නවා කියලා කියන්නේ එයා යෝගාවචරයක් වශයෙන් භාවනාවට සල්ලම් වෙනවා නැත්නම් සුදුසුකමක් ලැබෙනවා මේක මීට වැඩිය බොහොම මේ වෙන සංසිද්ධිය බොහෝම ලස්සන විදිහට විස්තර වෙනවා ඒ මානුක්‍ය පුත්තු සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඉස්සරහට එනවා ඒ අර අර පහය අත්වරුදු සාමණේර ඉදිරියට ආපු අර මහාතිව හාමුදුරු වගේ බුදුරජාන් වහන්සේ ඉදිරියට එනවා මේ මේ මානුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ වයසක වයසට ගිහිලා පැවිදි වෙච්ච කෙනෙක්. අර හොඳටම ජීවිතය කලකිරලා තියෙන ගිහිල්ලා කියන අවසරයි සාන්නස මම අපමත්තු රූපකට්ටෝ මං ආර්ප අපමාදව ඒක එක තැනකට වෙලා දිගට භාවනා කරන්න යන්නයි හදන්නේ මම අද සමුගන්නවා මට කමටහන් දෙන්න කියලා. ඒක බුදුසසුනස කියනවා මේ කියන්න තියෙන්නේ ඔක්කොමලා කියලා කීටිත් එක එක නැවිලා පුද්ගලිකව හම්බෙන්න හදනවා. උඹ නාකිය ඕවමනම් තරුණ කට්ටිය කොච්චර හිර මෙතෙන්ද කියලා අහනවා. කියන්නේ අර පුද්ගලිකව එන්න එපයි කියන එක. එහෙම කිව්වත් බුදුසසුනසේ අතහරින්නේ නැහැ. මේ ප්‍රශ්නාවලියක් අහනවා. ඒ ප්‍රශ්නාවලියයි මේ දැන් අපි කතා කරන කී එකයි මේකම අනිත් පැත්තක් මේ පෙන්වන්නේ අපි මේ දන්නේ නැති අපි මේ පාවිච්චි කරන යන්ත්‍රේ දන්නේ නැති හෑන්ඩ් බුක් එක මේ පුදුර chance පෙන්වන්නේ ඒ විතරක් නෙවෙයි ඒක නොදැනීම නිසා අපි කොච්චරක් පිහින් අර ගන්නවද කියලා හැම මොහොතෙම වදදී ගන්නවද කියලා බුදුන්සේ අහනවා මේ මහලුන්ගේ පුත් ස්වාමීන් වහන්සේගෙන් අති මහලුන්ගේ පුත් චක්කු විඤ්ඤය රූපං න පස්සති න පස්සෙසanti න අදිත්තං අදිත්ත පුබ්බං එහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා කවදාකවත් දැකලත් නැහැ දැන් දැකමිනුත් නැහැ දැන් බලන්නෙත් නැහැ මත්තර බලන්න වෙන්නෙත් නැහැ එහෙම රූප සම්බන්ධව රාගයක් හෝ ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්ද කියලා චක්කු විඤ්ඤාය රූපයක් තියෙනවා අදිත්තං අදිත්ත පුබ්බං න පස්සති න පස්සෙසanti දැන් බලබිනොත් නෑ මත්තර බලන්න වෙන්නෙත් නෑ. එහෙව් රූපෙකින් එහෙව් රූපයකට ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ රාගයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් බොහොම පහසුවෙන් කියනවා නෑ බන්ති කියලා. නෑ එහෙම එකක් වෙන්නේ නෑ. කෙලෙස්සෝ මොනවාරි පහළ වෙන්නේ මේ ළඟට තමන් ආසාවෙන් ගත්ත එකකින් විතරයි. තමන් බ්ලං කරගත්ත දෙයින් විතර වැදගත් තියෙනවා කවදාකවත් කෙලෙසෙන්නේ නෑ. ඊට පස්සේ යනවා සෝත විඤ්ඤය සද්දා නාහපු නාහන දැන් අහන්නෙත් නැති ඉස්සරහට අහන්නෙත් වෙන්නෙත් නැති සද්දකින් කෙලෙස උපදවන්න පුළුවන්. නොහෙතම් බන්තේ. ඊට පස්සේ කියනවා ගඳක් තියෙනවා ලෝකේ. කවදාකවත් විඳගෙන දැන් මිදිමිනුත් නැහැ. දැන් විඳෙමිනුත් නැහැ, විඳිමිනුත් නැහැ, මත්තර විඳින්න වෙන්නේත් නැහැ. ඉවෙනි ගඳකින් කෙලෙස උපදවන්න රාග ප්‍රේම ඡන්ද කියන වචන පාවිච්චි කරනවා. ඒක කියනවා ආහාරයක් තියෙනවා. දිවට රස මසවන. කාදාක රස බලන. දැන් රස බලමිනුත් නැහැ. දැන් රස දැනෙමිනුත් නැහැ. මත්තර දැනෙන්නෙත් නැහැ. එහෙව් රසයකින් කෙලෙස් උපදවන්න පුළුවන්. කයක් තියෙනවා. කය පොට්ටබ රූපයක් තියෙනවා. පහත ලබලත් නැහැ, ලැබෙනුත් නැහැ, ලබන්න වෙන්නෙත් නැහැ, මත්තර ලබන්නෙත් නැහැ. ඒකෙම කෙලෙස් නැහැ. ඊට පස්සේ කියනවා මනසට ගොදුරු වෙන ධර්ම තියෙනවා. කවදාකවත් හිතලත් නැහැ දැන් හිතන්නෙත් නැහැ හිටිලත් නැහැ මත්තට හිතෙන්නෙත් නැහැ ඒකෙන් කෙලස් වෙන්න පුළුවන් දෙය ඉතින් මේක ලස්සනට අරගෙන විස්තර කරලා මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි මේ දැකිය යුතු රූප කියලා යම් ප්‍රමාණයක් ළඟට ඇරන් තියෙනවනේ මේ ලෝකේ තියෙන දැන් කඩේකට ගිහිල්ලා සාප්පියෙන් කියන්නේ හොඳ රූප ටිකනේ. උපදින තාක් කියලා සුපදිනව ගෙදර ගෙනාව ටිකන්නේ. අපිට උපදින තා කෙලෙස් උපදින්නේ මේ මම කැමති මියුසික් එකන්නේ. ඒක මම ළඟ තියාගෙන මම බිහින් යන ගන්නවා නිතරම. මම කැමති ගඳෙන්, මම කැමති රසයෙන්, මම කැමති පහසෙන්, මම කැමති ධර්මෝඩේ. ඒක නිසා මේ දුක එන තා කැවිලා තියෙන්නේ මම කැමැත්තෙන් ගන්න එක ගින්නේ. අපි කොච්චර දුකට කැමතිද කියලා හිතන්න සෑඩිස්ටික් එහෙම නැත්නම් මෙසචිස්ට්. තමන්ට දුක් දී ගැනීම සඳහා අපි දවසේ උද්දි සාඳුද අමුඩේ ගහගත්තාම සිකුරාදා හම්බ හැඳ වෙනකන් අමුඩේ ලියන්නේ නැහනේ. හම්බ කරනවා. මොකටද මේ? රූප එකතු කරන්ඩ, ශබ්ද එකතු කරන්ඩ, ගන්ධ එකතු කරන්ඩ, රස එකතු කරන්ඩ, පහස එකතු කරන්ඩ අපි කැමැති අදහස් එකතු කරන්න. ඉතින් ඒ ගොඩේ මැද ඉඳගෙන කියනවා දුකයි දුකයි දුකයි දුකයි. යහන්න දැන් නැහනේ. ඉතින් මේකනේ ප්‍රත්‍යජන ලෝකය කියලා කියන්නේ. ඉතින් මේකනේ කාම ගුණ කියලා කියන්නේ. ඉතින් අපිට තව තියෙනවා මදිවට විවිධ රූප જાති හොයනවා. දැන් black and white බෑ colored. ඒකේ 3D තියෙනවා නම් ඊට වැඩිය හොඳයි. මොකටද? වැඩි කෙලස්. ඊට පස්සේ ශබ්ද ගත්තාම වෙස්ටර්න් මියුසික් විතර බෑ ඊස්ටර්න් මියුසික් උත්තර ಭಾರತೀಯ දක්ෂිණ ಭಾರತೀය පැරණි සිංහල සංගීතේ නිකම්ම නිකම් බයිලා බජව් ඔක්කොම එකතු කරගන්නවා මේ නැති ඒව හොය හොය එකතු කරගන්නවා. ඊටසේ ගඳ රස පහස හිතවිලි මේක තමයි යා පොහසත් කියලා කියනවා. ඒ ඔක්කොම තියෙන එක නා පොහසත් කියලා කියනවා. මොකේද පොහසත් වෙන්නේ? වැඩියෙන්ම කෙලෙස් උපදවන. ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියලා තියෙනවා. පොහසතෙකුට දිව්‍ය රාජ්‍ය හිමි වෙන්නේ ඒක හරියට ඉදිකටු ඉලක්ක අස්සෙන් ඔටුවෙක් යන්න හදනවා වගේ කියන. කවදාකවත් බෑ. ඒ නිසා බලන්න අපි දවසකට කොච්චර දේවල් එකතු කරනවද කියලා. සංස්කරණය කියලා වචන තුනක් පාවිච්චි කරනවා. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ මේක කියලා දුන්නාට පස්සේ මේ මාළුන් කිපුත්තු සාංශයට ඇත්තටම සතුටක් ඇති වෙලා. දැන් පිටත් වෙලා යන්න හදන්නේ මේ භාවනා කරන්න. ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන දේ සත්‍ය නම් මට වැටහිච්ච විදිය මෙහෙමයි. ඒක කමඨං සුද්ධ ගන්න කමඨං වார்த்தාවක් දෙනවා. මේ කියපු ගමන් තමන් මේ මේ ධර්මේ වැටහිච්ච ගමන් කියව කියනවා රූපං දිස්සා සති මුත්තා. යම් වෙලාවක අපි අසතියෙන් යුක්තව රූපයක් දකිනවා. මේ චක්කුච්ච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන කියන කතාව මේ මාළුක්‍ය පුත්‍ර සාංශ සඳහන් කරනවා අපි රූපයක් දකිනවා බුදුන් දැකලා නැහැ සතිය අඳුරන්නේ නැහැ භාවනා මනසිකාරයක් නැහැ රූපෙ දිහා බලනවා රූපං දිසා සතිය මුට්ටා පිය නිමිත්ත මනසිකරෝති ඒක තියා නැවත නැවත බලන එක ප්‍රියනම් විතරනේ අපි යම් රූපයක් අපි gedara තියාගෙන බල බල ඉන්න එක ප්‍රියනම් විතරනේ ඒ නිසා මේ බලන රූපේ නෙමෙයි දැන් අපේ ප්‍රිය භාවය තමයි අපි නැවත නැවත කන්න පටන් ගන්නවා රූපං දිසා සතිය මුට්ටා පිය නිමිත්තන් දැන් මේ රූපේ නෙමෙයි රූපෙන් ගත්ත නිමිත්තක් තියෙනවා ඒක තමයි මනසිකරන්නේ සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති අනේ කොච්චර වටිනවද කොච්චර මට කැමති දෙයක්ද කියලා ඒකට බැඳිච්ච රත් හිතකින් සාරත් භාවයෙන් වේගිය ඒක විඳවනවා ලැබිච්ච රූපේ පිළිබඳ ලකූ සතුටකින් තංච අජ්ජෝස චිත්තති අනේ මට විතරනේ මේකේ මෙච්චර සැප ලැපෙන්නේ වෙන කාටවත් නැහැනේ මං කොට කොච්චර වාසනාවන්තද කියලා ඒ රූපෙට අපි ගිල ගන්නවා බැස ගන්නවා නිමක්ත වෙනවයි කියලා කියනවා අපි කියනවා රූපේ රසාස්වාදේ ලැබෙනවා කියලා ඒ ඒ රූපේ රසාස්වාදේ ලබන වෙලාවේ තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවයක විඳවන වෙලාව එයා ඒකෙන් নানা ආකාර මනස් රූප ඇති කර ගන්නවා එහෙම නැත්නම් හිතේ নানা ආකාර රූප ඇති කර ගන්නවා. ඒකල්ලිය වල ඒ දකින දකින රූප ඡායාවලින් ලොකු සතුටක් ලබනවා. අපි කිව්වොත් අපි පරණ වටිනා චිත්‍ර ශිල්පයේ චිත්‍රයක් ගෙනල්ලා පිටියක් ගහගෙන මේක අතවල් තැනින් ගෙනාවේ. අපේ ගෙදර ඉන්න කට්ටියට මේක තේරෙන්නේ නැහැ. උන් මැට්ටෝ. මට විතරයි මේක තේරෙන්නේ. මම තමයි මේක ගෙනාවේ කියලා ඒ රූපේ ඉස්සරහා ඉඳගෙන ඒක නැවත නැවතට වමාරා කන්නා වගේ හරකෙක් දවල් කාපේක වමාරා කන්නා වගේ අරක් කුබිල වමනය කරනකොට කටවහලා ආපහු ගිනිනවා වගේ අරකම නැවත නැවත කතා කර කර ඉන්නකොට ඒ රූපයේ පිළිබඳව කොච්චර කෙලෙස් උපදනවද කියන එක මේ මාළුක්‍ය පුත්‍ර සාන්ත වැටෙච්ච හැටි ඊට පස්සේ අභිජ්ජාත විහෙසාචි හරිදන අනේ මේකට වැස්ස වැස්සොත් මේක තෙමෙනවා අවුව වැටුනොත් මේක ෆේඩ් වෙනවා. කවුරු හරි මේක ඉරුවොත් නැස්ති වෙනවා කියලා ඒක පිළිබඳව විශාල බිහිතික ඇති කරගන්නවා. ඊවන්ත හිතන අපේ ගෙදර උන්ට මේක තේරෙන්නේ නැහැ රූප ප්‍රදර්ශනය පාත්තන්න ඕනේ. අපි දන්න කට්ටිය කියන එක පෙන්වන්න ඕන කියලා ඒකට ආසාවල් දෙන දැන් ඉතින් මනෝ විකාර වනවා. අභිජ්ජාච විහෙසාච චිත්තමසූපහඤ්ඤති මේ රූපෙදී ආ බලාගුවට එයා ඉන්න පුදුම කුතුහලයකින් දැනවිලා. එහෙම නැත්නම් නොකරපු මේක අරසා කරන්න නොකරපු දේවල් ගැන පශ්චාත්තාප වෙලා ඒවන් ආචිනතෝ දුක්ඛන් දුක් ගොඩාක් රස කරනවා නිවනේ සම්පූර්ණයෙන්ම ඇත්තෙන් ඊට පස්සේ ආ සද්දයක් ගැන කතා කරනවා වේදනාව ඔක්කොම විස්තර කතා කරනවා ඊට පස්සේ මර බුදුජානසෙ නොදිච්ච කමඨහන නැත්නම් මේ මහලොක් මෙතෙක් මේ මේ මජුපින්ඩික සූත්‍රයේ නොකිවිච්ච දේ ඒ සාධනීය පැත්ත එයා පේනවා මට තේරෙනවා දැන් මේක දන්න කෙනෙක් මොකද්ද කරන්න ඕන කියලා. මේක දන්නෝ බලන බලන හැම වෙලාවෙම පුදුමාකාර කෙලස් වගකීමක් ලැබෙනවා. එහෙමනම් සතිය කියන එක දැනගෙන එහෙම නැත්නම් බුක් කීපින් කියලා මම මේකට කියන්නේ. කරන දේ පිළිබඳ පක්ෂි වටිනාකමක් සදාචාරත්ම වගකීමක් අරගෙන නසෝ රජ්‍යච රූපේසු රූපං දිස්සපතිසතු එයාට රූපයක් පේනව හැබැයි රූපය අභිරමණය කරන්න යන්නේ සතිය පිහිටනවා දකින්නවා දකින්නයි කියන නැත්තම් බලනවා බලනවායි කියන මේ තියෙන්නේ මසුපින්නික සූත්‍රයේ බුදුරජාණන්සේ විස්තර කරන්නේ මේ දකින්නදී අභිවන්දනය කරනවා රස විඳිනවා රිංග ගන්නවා එහෙම නැත්නම් අභිවදති අභිනන්දති අජෝස තිට්ඨති නමුත් මෙයා රූපේ දකිනවා හැබැයි රිංගගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ ඒක අභිරමණය කරන්නෙත් නෑ රූපන් දිස්සෝ පතිස්සතු එයා දැනගන්නවා මගේ දැන් මා විඥාණය පිහිටලා තියෙන රූපේ ශබ්ද ගන්ධ රසේ නෙමෙයි, ඇහ කනේ දිවේ නාසයේ නෙමෙයි. එයා දන්නවා රූපන් දිස්වා පච්චේ. විරත් චිත්තෝ වේදේති. ඒකට එයා රූප බැලුවට ඒක පිළිබඳව කෑදරකමකින් හෝ ඒක පිළිබඳව තණ්හා ප්‍රේම ඇති කරගන්න විදියකින් නෙමෙයි. මෙයා දන්න දැම්මට කෙලස් උපදින්නවනේ උපදින්නේ මේකෙන් විතරයි. මගේ මේලයි සද්දෙන් රූප උපදින්නේ නැහැ, ගඳෙන් නැහැ, රසෙන් නැහැ, පහසෙන් නැහැ, හිතෙන් නැහැ. රූප කෙලස් උපදිනවා නම් උපදින්නේ මේ මුලිච්ච වෙච්ච රූපෙන් විතරයි කියලා. ඒක දිහා විරත් හිතකින් දැන් මේකෙන් කෙලස් උපදිනවා. ඒත් ඒකට පොහොර දාන්නේ උපදින තාක් කෙලස් උපදින මේ දකින්න රූපෙන් කියලා තංච නාජ්ජෝස චිත්තති මේක බදා ගන්න යන්නේ මේක මගේ කියා ගන්න යන්නේ එතකොට මේ සතිය නිසා ලැබෙන බයලජ්‍ය දෙක තමයි පවට බය සහ පවට ලැජ්ජාව තමයි මම දැන් මේකට බැඳිලා තියෙන්නේ. බැඳීම නිසා අනිත්‍ය වයින් කෙලසෙන්නේ නැති බව මම දන්නවා. මේකෙත් කිලිය ගන්න නැතුව මේකට බැස ගන්න නැතුව මේක අභිරමණය කරන්නේ නැතුව දිත්තේ දිත්ත මත්තම් කියන එක දැකීමේ දැකීම මත පින්නත කරපන් දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන් දැක්කේ නැති කෙනෙක් වගේ ඉතින් එතකොට පේනවා මේ ප්‍රපංච නොකිරීම සංඥා අනුසේ නොහිදින්න නම් රූප දැකීම නෙවෙයි ප්‍රශ්නේ මේ රූපේ වමාරා කෑමයි රූපේ අභිරමණයයි එතන මේ රූපයට බැස ගැනීමයි එතන මේ රූපේ මගේ කියා ගැනීමයි ඉතින් මෙතන මේ පෙන්වන හදන මේ ගැලවුම් මාර්ගය තමයි රූපේ දැකලා මම රූපයක් දකින බව දන්නවනම් ඒක මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මය කරගන්නත් එපා. ඒකෙන් තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා ඇති වෙන ප්‍රමාණය දන්න. ඒක බුදු වෙන වැඩක්. ඒක මේ රහතන් වහන්සේගේ වැඩක්. එහෙම නැත්නම් ඒක ආර්යයන් වහන්සේගේ වැඩක්. දන්නවා රූපේ තියෙනවා රූපේ තමයි අල්ලලා තියෙන්නේ මට කෙලෙසෙන හරිය මේක එයා දන්නවා රාත්තල් ගන්න. කනකොට කටේ බඩේ තියෙන රාත්තල් ගන්න දන්නවා. මම මේ රූප වලට ප්‍රිය කරන කෙනෙක්. මේ රූපෙට ප්‍රියයි. මම දන්නේ ඒකෙන් තමයි කෙලෙස උපදින්නේ කියලා. කවුරක්වත් වෙලා දඬුවම් කරනව නෙවෙයි රූපේ උපදිනකොටම නසෝ රජ්ජතු රූපේසු රූපන් දිසාපතිසතෝ සා විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්ත ත්‍යාඩම්බර වෙන්නේ නැහැ මේ අනිකායට ඇහක් නැහැ රූප පෙන්වන්නේ නැහැ මට විතරයි ඇහ තියෙන්නේ මට තමයි රූප පෙන්වන්නේ කියලා ආඩම්බර වෙන්නේ අන්න එතෙන්දී මේ ඒ මානුගේ පුත්තු ස්වාමීන් වහන්සේගේ තියෙන ඉන්සයිට් එක පෙන්වනවා යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. එයා රූපෙකුත් දකිනවා වේදනාවකුත් විඳිනවා. දැන් මේ ඉස්සර වෙලා තියෙන රූපේ දකිනවා. කීයතිනෝ පසී පචියති කවදාත්ම කෙලස් වඩන්න යන්නේ කෙලස් තියෙන බව දන්නවා ඒ වංසෝ චරති සතෝ යකි සතිය පෙන්ලා දෙනවා මෙන්න මෙතන මං අහුවෙලා තියෙනවා මේ කෙලෙස් ඒ ඔයින් එහාට බෝ කරන්න එපා. ඔය දැක්කපත්ින් නතර කරපන්. මෙන්න මේ රූපයක් දකිමින් නමුත් වේදනා විඳිමින් නමුත් කෙලෙස් වගුරවන්නේ නැතුව කෙලෙස් ප්‍රපංච කරන්නේ නැතුව කෙලෙස් බෝ කරන්නේ නැතුව ඒ තියෙන කෙලෙස් ප්‍රමාණයෙන් කෙලෙස් නතර කිරීම ඇර ඉතාම සීරුවේ මතක තියාගන්න ඕනේ 100 100ක් කෙලස් කපන්න බෑ මේ සාසනේ. බෝ කරන එක නතර කරන්න බෑ. ඒක විශාල ජයග්‍රහණයක්. එහෙම නැත්නම් අපි කිලෝරක් නැතුව වර්ග කර කර හැඩතල දමදම මේ ඇතිවෙච්ච එක මතින් කෙලස් උපදවන නිසා කෙලස් උපදින උපදින ප්‍රමාණය දන්නවා. මේක පොට්ටේක් මේක දිහා බලන වගේ බලන්න. තණ්හා මානසික කරන්නේ නැතුව එක බලන්න. බැලුවට දෝෂයක් නැහැ. දෝෂයක් තියෙනවා. නමුත් බෝ කරන්නේ නැති නිසා අද යාන්ත්‍රණය තේරුම් ගන්න නිසා අද මේ ඇහැ කරන දේ තේරුම් ගන්න නිසා අදම රූප වලින් ඉන්න බව තේරුම් ගන්න නිසා මේ රූපේ සහ මේ කෙලෙස් ටික මට යාන්ත්‍රණය අවබෝධ කරන්න අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒක නැතුව මේ යාන්ත්‍රණය අවබෝධ කරන්න බෑ. ඉතින් මේක මේ ඒ බාලිකපුත්තු සාංශය මේ ඉදිරිපත් කරන එකේ තියෙන මේ ජූසි ගතිය මේ මේ කියන ඕජා ගතිය සදාචාරවාදයට අල්ලන්නම බෑ. සදාචාරවාදය හිතන්නේ රූප නොබැලීමෙන් හික්මීමක් කතා කරන්න කියලා. එහෙනම් රූප බැලීම වැරදි කියලා. බුදුරජාණන් කියනවා එහෙමනම් පොට්ටෝ නිවන් දැකලා දෙන්න බෑ. ඔබ බලන්නේ නැහැ රූප නැහැ. මේක රූපේ බලනවා මම වෙනදනම් කොච්චරම් මේක තලු මර මර කෙල පෙර පෙර මේක දිහා බලනවාද? අද සතිය නිසා මම දන්නවා මම කොච්චර අමනද කියලා. මම දන්නවා කොච්චර මේ රසලෝනිද කියලා. ඒකලෙලි මේකේ සભ્યත්වයක් හදාගෙන රූප නාටකම් පවත්වාගෙන රංගන්තර පවත්වාගෙන කානිවල් කරගෙන අපි මෙතෙක් කල් කොච්චර මේක වැගිරුවාද දැන් දන්නවා මෙන්න මේ මට්ටමින් අතර කරන්න පුළුවන් නම් නිවන් දකින්නට වැඩි රසයි කියනවා මම මේ චිත්තක්ෂණේ. නිවන් දකින්නට කිසි ජොලියක් නෑ අප්ප බැන්දට පස්සේ වගේ. මේක නිකන් unmarried sex වගේ. මං විතර ඒක විඳින කෙනෙක් මුළු ලෝකෙම නැහැ. ඒ තරම්ම ලස්සනයි මේ රූපේ දැකලා මම ආස කරනවා මම දන්නවා. මම දන්න මේකෙන් තමයි කෙලෙසෙන්නේ කියලා. ඉතින් කවුරු කෙනෙකු උඹට බලන්න වටින්නේ නැහැ. ඉතින් ඔයාට බලන්න වටිනවා නිකන් ඉන්න මම බලන්නේ මේක බලලා නොදක්කා වගේ ඉන්න පුළුවන්ද? පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්ද? මෙතනින් කෙලස් පුදින්නේ කියලා දැනගන්න බුදුහාමුදුරු එන්නේ නැහැ නේ මෙතන. ඒ රූපේ බැලීම අවශ්‍ය ඒ රූපේ බලන්න ඒක අමතෝවියක් කරගත්තේ නැත්නම් මේ යාන්ත්‍රණය කවදාකවත් ඉගෙන ගන්න බෑ රූප නොබල ඉන්න ගියොත් ඉගෙන ගන්න බෑ අපි අනතුරට ලක් වෙන්න ඕනේ ලක් වෙලා එතින්දි තේරුම් ගත්තොත් තේරෙනවා මේ මෝඩයා මේ රූපේ බලලා අනේකා රූප සම්භව බොහෝ කොට අනුරූපමවනවා යෝගාවචරය රූපන් දිස්සාපතිසතෝ රූපේ දකින්න රූපේ දකින්න බව දන්න මෙතන කෙලෙස් උපදිනවා හොඳටම දන්නවා මේ රූප බලමින් ඉන්න නිසා සද්දෙන් ගඳෙන් රසෙන් කෙලෙස් නැති බවත් දන්නවා මේ දෙස් බෝ කරන්නේ නැහැ මේ කෙලෙස් බෝ කරන්නේ මේකට තියෙන ලස්සනම එහෙම නැත්නම් මේකට තියෙන මේ මේ සාසනයේ තියෙන මේ ධර්මයේ තියෙන රසය මම මේ මතු කරලා පෙන්වන්න හදන්නේ මම දන්නේ මම වගේ තලුමර මර ඕගොල්ලෝ කනවද කියලා නැත්නම් ඕගොල්ලෝ නිදිද කියලා මම දන්නේත් නැහැ මේකෙදි තියෙනවා මේ මේ වගේම කතාවක් කියනවා ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ අටවල ස්වාමීන් කියලා කියන්නේ අම්මගේ තාත්තගේ පැත්තෙන් 84000ක් ධර්ම මේ තල්ලි තියෙන මහා බුදල් කර සිටු පුතේ. කොහොම හරි එන්න ෆයිට් එකක් දීලා අම්මා එපයි තාත්තයි තාත්තා එපයි කියතියෙදී ජීවිත පරිත්‍යාගයෙන් උපවාසයක් කළ පැවිදි වෙනවා. නැත්නම් මම මැරෙනවා කියලා උපවාස කළ පැවිදි වෙනවා. පැවිදිලා නන්නා දුන්න පැත්තට කියලා නිවන් දකිනවා. නිවන් දැකලා අපෝසරයක් එනවා බුදුහාමරට වන්දනා කරන්න. ආපු දවසේ ඒ සාන්තික හොඳ හරි නරක හරි මහා ගෙදර තියෙන සිටු මැදුර තියෙන දැනින් පින්නපාතයක්. ඉතින් මේ පින්නපාතේ ඒ සිටු මැදුරෙන් කවදාකවත් හාමුදුර කෙනෙකුට දෙන්නේ නැහැ දානයක්. බලිනවා සාසනෙටම බලිනවා මොකද මගේ දරුවා නැති කිරුවා ඒක නිසා කවුරක්වත් පින්නපාතේ දෙන්නේ නැහැ. නමුත් ගෙදර ඉන්න වැඩකාරියක් නරක වෙච්ච රොටි කෑල්ලක් විසි කරන්න ගෙනියනවා. මේ හාමුදුරන්ගේ මොන සම්බන්ධයද නැහැ ඊට කතා කරලා කියනවා නංගි ඔක විසි කරන්නම් ගෙනියන්නේ මගේ පාත්‍රයට දාන්නේ කියලා. අර කෙල්ල දාන ගමන් දකිනවා අතපය ලකුණු වලින් මේ අපේ ස්වාමි පුත්‍රයයි කියලා. දුවන ගිහිල්ලා ස්වාමි දුවට කියනවා අන්න අපේ ස්වාමි පුත්‍රය ඇවිල්ලා ඉන්නවයි කියලා. ඒකට අම්මා කියනවා ටී කියන්නේ ඇත්තක් නම් මම අදම ඔබ දහස් භාවයෙන් නිදහස් කරනවා කියලා ස්වාමි පුරුෂයාට කියලා කියනවා බලන්න කියලා බලනකොට ඇත්ත. ඒ තාත්තා පිටිපස්සෙන් ගිහිල්ලා යනකොට මේ ස්වාමීන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කැඩිච්ච එකක් ගාලා පිටියක් අහින්න ඉඳගෙන අර රොටි කෑල්ල වළඳනවා. ඊටසේ තාත්තා ගිල කියන මොන අපරාධයක්ද මේ කරන්නේ බලන්න මෙච්චර ලස්සන ගයක් තියෙද්දි Tamange බබූදලේ මේ මේ කුණුච්ච රොටි කෑල්ලක් කරන ඉදිරියට ගයක් ගාගෙන යන බලනවා යන් යන්න ගෙදර ඊටසේ කියන බෑ කියලා ඊට පස්සේ කියනවා දැන් දානි ටිකක් දෙන්න නෑ නෑ මේක තමයි දානේ මගේ දාන ඉවරයි කතාවෙන් පස්සේ කියනවා ඔබ හෙට දාන්න ආරාධනා කරොත් එන්නේ ඒක දැන් අද දානේ ඉවරයි කියලා ඊට පස්සේ මේ ආරාධනා කරලා ගෙදර ගිහිල්ලා අඹුවට කතා කරලා කියන වැඩේ හරි අපි හිතුවේම මෙහෙමයි මෙයා පැවිදුණාට පස්සේ සිවුරුවරව ගන්න. දැන් මගේ දෙට්ටම ඇවිල්ලා මිනිහා. හෙට එනවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? ගෑනු පස් දෙනෙක් ඉන්නවා මෙයාට. පරණ පුරාණ දෝතිකාව පස් දෙනේ. පස් දෙනාටම කියනවා යම්මා කාර්යයකට සැරසුනොත් උඹේ පැරණි ස්වාම පුරුෂයා කැමති විදිහේ ඒ විදිහට සැරසෙන්නේ කියලා. ඊට පස්සේ මේ පැත්තේ අම්මගේ බුදලේ ගෙනත් දානවා. මේ පැත්තේ තාත්තගේ බුදලේ ගෙනත් දාලා මැද ආසනේ පනවනවා. ඒ ශාන්ති පින්නපත ආවට පස්සේ ඕන පයිස්සල්ලාම සම්දර්ශනය තමයි අර පස්සේ නැවිලා නටන්න පටන් ගන්නේ. එවිල්ලා අහනවා කතා කරලා ඔබතුමා මේ අපි දාලා අතහැරලා ගිහලා Brahmacharya රකින්න දිව්‍යාංගනාව ලබන්නද? දිව්‍යාංගනාව අපටත් වැඩි ලස්සනද? කියලා ඉඟි කරනවා. එතකොට මම කියනවා නංගී මම මේ දිව්‍යංගනාව බලන්න නෙවෙයි පැවිදි වුණේ කියලා. ඒ නංගි කියලා කියනකොටම අර පස් දෙනව කලන්ත ඇදලා වැඩ. ඊට පස්සේ අම්මා ඇවිල්ලා අම්මගේ වස්තුව වැහුම් අරවලා පෙන්නනවා. එහා පැත්ත මෙහා පැත්ත මිනිහ පේන්න බැරි තරම් වස්තුව. තාත්තගේ වස්තුව වැහුම් අරලා පෙන්නනවා. දැන් මේ කාලේ යනවා. දැන් 11:00යි 12යි වෙලාව. මේ ස්වාමීන් වහන්සේ කියනවා ඕගොල්ලන්ගේ මේ නාඩගම් බලන්න නෙවෙයි මං ආවේ. මං පින්න පාත යනවා. දාහනේ බෙදනවා නම් දාහනේ බෙදන්න දැන් වෙලාව හරි කියලා. ඊට පස්සේ විජහාට මේගොල්ලෝ දාන ටික බෙදලා දාන බෙදුවට පස්සේ මේ ආමුදුරු අර වස්තු දෙක මැදින් එළියට යන ගමන් කියනවා මුවෙක් නෑ මුවවැද්දෙක් මුවෙක් අල්ලන්න උගුලක් අඩවලා රසමස උලක් ගෙනත් දානවා උගුලට. දක්ෂ මුවෙක් ඇවිල්ලා රසමස උල කාලා උගුර ගස ගන්න නැතුව යනවා මුවවැද්ද අඬ අඬ ඉඳද්දි. ඔන්න යෝගාවචරගේ උපමාව. ওই ලෝකෙ තියෙන ඕනෙම රසමස උලක් කන්න හැම ගස ගන්න එපා. ඔය ඕනම රසමස උලක් යෝගාවචරයට කැපයි. අපි මේක ඇතුළේ කොක්ක තියෙන බව දැනගන්න gediy පිටින් ගිලින්න එපා. ගිල්ලොත් කොක්කේ. නිබ්ලින් කරන්න පොඩ පොඩ පොඩ පොඩ ගන්න. එතකොට ඇතුළේ කොක්ක ළඟට එනකොට තේරෙනවා. එතන නතර කරන්න බැරි මිනිහට පෘතජ්ජනය කියනවා. එතන නතර ගන්න පුළුවන් කන්න ආතෙන්වන්සේ කියනවා. ඒ නිසා කවුරුත් කියාවොත් යන්නත් එපා රසමසුරුමට කැපක් නැහැ. ඒකනේ අපේ සදාචාරවාදියා කියන්නේ. බුදුජානන වහන්සේ ගෝලෙක් මේ කියන්නේ උගුල හැම කාපන් උගුල ගස ගන්න එපා. මොකද මේ තරංගේ නිසා අපි කරන්නේ අරයා කන්න ඉසලා මෙයා ගන්න කන්න පයින්නවා පැනපු ගමන් මොකද්ද කන්නේ? ඉවරයි. උඹට ඕන ඔබ කාපන් හිමීර කන්න පටන් ගන්න මොනම මොනම කුණු හරපෙකවත් කුණු හරපයක් නැහැ. අපි හිතන මොනම සුඛභෝගී වස්තුවක් කිසිම සුඛභෝගීත්වයක් නැහැ ප්‍රයෝජන සලකා කටයුතු කරනවා. ඉතින් ඒක මේ ආගම විසින් සම්පූර්ණයෙන් වැහුවනේ. ආගමෙන් කියන පැත්තට යන්න එපා. ඒක උගුලක්. කොට යන්නත් එපා, මසවුල කණ්ඩත් එපා, ඒක අකපයි කියලා. පුදුමාකාර නීති දාලා තියෙනවා. නමුත් භාවනා කරන මනුස්සයට විපස්සනා කරන මනුස්සයට බුදුහාමුදුරු මේ සංගවල අපිට පෙන්ලා දීලා තියෙන කරුණෝලින් පෙන්නනවා. මේ අවුරුදු 2600 ඇතුළත තුර මේක කොච්චර කුණු කරගෙනද කියන්නේ. එකතු කරලා අපිට පෙන්ලා තියලා තියෙන්නේ බීතිකාවක් නේ. ඒක කිරුවොත් අපාය යනවා. මේක ඉතින් නිසා භාවනා කරන මනුස්සයා විහිං කුරුසෙට නැගලා විහිං ඇන ගහගත් එකෙක් විදිහට මට පේනවා. ඒකල කට අරගෙන ඉන්නවා. අරණ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගත කියලා අම්මෝ විදින විදවිල්ලක් මං විතර අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විඳවන හැටි දකින්න කෙහි ලෝකේ කවුරක්වත් නැහැ. මොකද මම අරණ්‍ය වාසී. කිසිම කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදා තේින්න තමන්ට වද දී ගැනීම තමයි මේ භාවනා යෝගාවචරය කරන්නේ. ඒගොල්ලෝ හිතන එක පිනක් කියලා. ඒක මානසික රෝගයක්. ඒක මැසේජිසම්. ඒක ඒක සෑඩිස්ටික්. එහෙම නැත්නම් සම්පූර්ණ අනිත් පැත්තට ගිහලා සැප විඳිනවා දෙක දන්නේ නැහැ. ඒ නිසා රසමසවල කෑවට මොනක් ප්‍රශ්නයක් නැහැ මේක ඇතුලේ හැම තියනවායි කියලා දැනගෙන. බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා පානිනා වනේනාස විසං න අන්වාගමේදී කියලා. අතේ තුවාල නැත්තම් වසභාජයෙන් අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. පිටේ වනේ නැත්තම් මීම පඳුරට බය නැහැ. පිටේ වනේ තියෙන මේවා තමයි වඳුරට බය. අතේ තුවාලේ තියෙනවා නම් තමයි වසභාජෙන් අත දාන්න එපයි කියන්නේ. අතේ වනයක් නැත්නම් වසභාජෙන් අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. නිසා භාවනා කරන යෝගාවචරයා ඒ කෙලෙස් මෙච්චරක් මට උපදිනවා. මේ මේ තනින් කෙලෙස් උපදින්නේ කියලා ඒ පොත් තබා ගත්තට කවදාකවත් වැරද්දක් වෙන්නේ නැහැ. දැන් දන්නවා මට කෙලෙස් උපදිනවා. මෙන්න මෙතනින් උපදින්නේ. හැබැයි බෝ කරන්න තරම් තකතිරු නැහැ. වඩා වර්ධනය කරන තරම් අමන නැහැ. නමුත් කෙලෙස් නැති ජීවිතයක් ගත කරන්න බෑ කෙලෙස් අඩු ජීවිතයකට යන්න පුළුවන්. ඒ නිසා ආනාපානට හිත දානවා, කයට හිත දානවා. එහෙම නැත්නම් මේ කාය ප්‍රසාදයට හිත දානවා කියලා කියන්නේ නිවනේ සියට ඒක මෙහෙමයි කියන්න තියෙන්නේ. ආයතන පහක් නිවන් දක්කන වැඩක්. මේකෙන් කෙලෙස් උපදිනව නැත්තේ නේ. මේකෙන් එන කෙලෙස් ටික දන්නවා දැන්. මට වේදනාව එනවා මට කම්මැලිකම එනවා මට නීරසකම එනවා මට දිමත එනවා මට අසරණ ගතිය එනවා මට අසමේ තැක උපදවනවා බය උපදවනවා ඒ ටික ඔක්කොම දන්නවා හැබැයි අච්චර විශාල කෙලෙස් ප්‍රමාණයක් ඇහෙන් එන්න පුළුවන් ප්‍රමාණය කනින් නාසයෙන් දිවේ නොයන බව දන්නවනම් මේ අලියක්කට ඉන්දියාප්පයක් මොකක්ද අප්පා ඕක කාපංකෝ මොකද විඳලා නැති එකක් මේක අම්මැලිකම එහෙම නැත්නම් මේ වේදනාව මේ කිතුරු කන අලියද කිතුල් පිටි ඉන්දියාප්පයක් කටේ තිබ්බයි කියලා ඔක මහා දෙයක් නෙයි. මේ යෝගාවචරෝ චරිචුරු ගන්න හැටි දකින්නකොට මිනිකන් අනික් වෙලාවට කිසිම කෙලෙසයක් කරන්නේ නැති සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ කියලා හිතන්නේ. මේ පැමිණෙන පුංචි දුක විඳ ගන්න බැරි නිසා අපි වැටෙන්නේ ලිප්පෙන් කබලෙන් ලිපටට බව දැනගෙන. පුළුවන් තරම් මේ වේදනාව වෙනකොට දැනගන්න මගේ හිත ඒකාන්තෙම කයේ පිහිටලා දැන්. ඒක හොඳම සාක්ෂිය. තව එක චිත්තක්ෂණයක් ඉන්න මං කියන්නේ දුක් දෙන්නේ කියලා. මං කියන්නේ මේක මේ දුකට සතුට වෙන්නේ කියලා. මේ කරපු ප්‍රයත්නේ ප්‍රතිඵලින්නේ මේ මේ නිරසකම මේ කම්මැලිකම මේ ඒකාකාරීකම මොකද ඒ කර්මවලට කොටු වෙලා දැන් හිත. එයා පණින්න හදන. ඉතින් අපි දොරවල් අරලා දෙනවා වෙනකොට හිටපන්. ඔබ මෙතෙක් කල සංසාරේ මට වද දුන්නා නම් ඔබ හිටපන් පොඩ්ඩක්. ওই කාරණාව තේරුම් ගත්තොත් අපිට කොච්චර වීරත්වයක් ඇයිද කියලා හිතන්න. අපි මෙතෙන් භාවනා කරන්න කියලා දැනගන්න නම් අපි මේ යන්ත්‍ර වැඩ කරන හැටි දැනගෙන කොටු කරන්නේ අපි කවදාකවත් අපේ මන අපිට. ඒ බුදුහාමුදුරු කියපු නිසා කායනුපසනාවට දානවා. දැන් මට සැපත් නිසා නෙවෙයි කරන්නේ. ඊට පොට්ටවා සූත්‍රයේ කෙලින්ම සරුවත්යන් සඳහන් කර තිනවා මායනේ කායට හිත ගියාට. ඒක සැපක් නෑ. ඒක දුකයි. නමුත් ඒක ප්‍රමෝදයක් කරගනින් ඒ ගිය නිසා මෙච්චර කෙලෙස් නැති වෙනවනේ. සාපේක්ෂව. කයට හිත ගැනීම නිසා අප්‍රමාණ මනින්න කිරන්න බැරි කෙලස් ප්‍රමාණයක් අඩු වෙන නිසා මේ දන්න දුක හොඳයි දන්න එක හොඳයි නොදන්න එකට වැඩිය හැබැයි ඌ යකා හැබැයි කියන තරම් කළු පාට නෑ කරලා බලන්නකෝ ඔය යකාව කියන තරම් අපි කාලා දෙන පරිප්පහැටියට බලනකොට මේ සංසාරේ ඔච්චරද අපි විඳලා තියෙන්නේ මේකට යනකොට අපි යන්නේ මේ නිරාමිස වැඩ කරන්නේ නෛර්යානික සද්ධර්මය කරන්නේ දැන දැනන යන්නේ. අනිතික ගිය කට්ටිය ඉන්නවනේ ඉස්සරහින්. මේට වෙටි දුක් විඳපු කට්ටිය මේ අපි කෙන්දරි ගහන්නේ මොන දෙයකටද කියලා කල්පනා කරලා බැලුවොත් අපි මේ යාන්ත්‍රණය දන්නේ නැතුව චක්කුච්ච පටිච්ච රූපේච උප්පජේ දන්නේ නැතුව මම කොයි වෙලාවෙ මොනව කරනවද කියලා කිසිම කෙනෙකුට කිසිම න්‍යායකත්වයක් නැහැ. අපි මේ මැදුවට අම්මලා හිතනවා දරුවා හදන්න හිතයක් අම්මලා තාත්තලාට තියනවා කියලා. කොහෙන්ද? අම්මල තාත්තත් අමනයි. දරුවොත් අමනයි. දරුවා අමන අඩුයි. කොච්චර කෙරුවක්වත් වන් කියනවා. ගුරුවරු වෙනවා ගෝලිය හදන්න. උන්දලට මොන ලයිසන් එකක් දීලාද? ඒක වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක්. Taman විසින් පටව ගන්නවා මම හදන්න. ඒක කොහොමද වෙන්නේ කෙලවර වෙන්නේ? Tamanටම Taman ශික්ෂාගරුක වෙන්න හදනවා. ශික්ෂාගරුක කියන වචනේ වැරදි. අත්කිලමතාන් යෝගයට වැටෙනවා. Tamanටම Taman ආත්ම ක්ලමතයකට යන්න පටන් ගන්නවා. අනුන් හදන්න යන හැම එකම ඉන්නේ අපායකට. ඌට මම අපාන්ට වෙනව නෙමෙයි. මම මම වැරදි නෑ කියලා වෙන අපායක් ඕනේ නෑ. කරන්න බෑ. ඒ නිසා කවුරුහට ඉල්ලීමක් කරන්න තෝ හදන්න යන්න එපා. කවුරුහට කිව්වොත් ඔයාලට තේරෙනා වගේ මට පේනවා මට තේරෙනවා පොඩ්ඩක් කියලා දෙන්න කිව්වොත් මේමයි මම ට්‍රයිලන්ඩ් එකක් කරන්නේ. මෙන්න මේ ටික මම කරනවා පුළුවන් නම් කරපන්. අපි කාට හරි මේ හදන්න හදන මිනිහා අනිවාර්යයෙන්ම Tamanට වද්දී ගන්න බර පුරුෂේ. ඒකයි බුදුරණන්සේ ත්‍රිමුඛය හරනකොටම කිව්වේ "ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලි කාණ යෝගෝ අත්ති කිලමතාණු යෝගෝ" අපි මේ දෙකෙන් එක තමයි කොයි වෙලාවෙත් ගත කරන්නේ. එහෙම නොවි ගත කරන ටිකක් මැදට ආපු වෙලාව තමයි හුස්ම ගන්නලා හුස්ම ගන්න බව දාන්නවා. නීරස වෙලාවෙන් නීරස බව දාන්නවා. කම්මැලි වෙලාව කම්මැලි බව දාන්නවා. තක කරන වෙලාව තක කරන බව දාන්නවා. අසන්න වෙලාව අසන්න බව දාන්නවා. මේකත් එක්ක ඉසුරු කරා නම් හිතනවාද හැමදාම ඔබ තියෙයි කියලා නෑ ඔකත් වෙනස් වෙනවා. වෙනස් වෙන්න වෙන්න අපිට தත්ත්ව පාලනයක් අතර ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා මේ මේ හය ඉන්ද්‍රයන් වැඩ කරන ආකාරය මේ මේ හෑන්ඩ් බුක් එක දන්නේ නැතුව මේ යන්ත්‍රය කොච්චර පාවිච්චි කරා ඒක මිස්යූස් කරනවා මිසක යූස් එකක් වෙන්නේ කවදාවත් නැහැ කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ මේක පාවිච්චි කරන්න හැටි බොහොමනේ කල්ප ගණන් හිටියත් තේරෙන්නේ නැහැ නිසා විචල්්‍ය සාධක හුඟක් එක්ක වැඩ කරන්න එපා විචල්්‍ය සාධක පහක් වහන්න එකට හිත දාන්න දාලා ඒක දිගේ පුළුවන් තරම් තොරතුරු එන්න ඒ තොරතුරු එනකොට කම්මැලිකම එනවා තමන් ගැන නිෂේධනයක් එනවා, නීරස ගතියක් එනවා, අනුන්ට දොස් කියන්න හිතෙනවා. ඔක්කොම කරදර වගේ පේනවා. කණුකේ පෑදුවා වගේ. නමුත් මේ භාවනා හරිය ගතියක්. ඒ නිසා මේ ටික වැඩි කරන වැඩි කරන යන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක කණු කඳේ ගැහුවා වගේ කොටු කරගත්තොත් තමයි තේරෙන පටන් අරගන්නේ මේක පේන්නේ Tamanda වද දෙනවා වගේ. නමුත් මේක පාලනය කිරුවේ නැත්තම් මෙහෙම නැත්නම් ශික්ෂා කරුක කිරුවේ නැත්තම් හැඟුම් හොඳයි හැදුවොත් හැරියොත් කොච්චරද කියලා කෙලස් ප්‍රමාණ කරන්න බෑ. හිතා ගන්නවත් බෑ. ඒ නිසා අපිට අඩු ගන්න එක චිත්තක්ෂණයක්, එක විනාඩියක්, එක පැයක් මේක කරගන්න පුළුවන් වුණොත් හිතන්න කවදාකවත් මේ මට මං කෙරේ තියෙන අනුකම්පාව වෙච්ච එකක් නෙවෙයි. බුදු කෙනෙක් අපිට කියලා දුන්න නිසා. කවදාකවත් හිතලා ගන්නෑ මේක. නිසා කිනා සුඛෝ බුද්ධානං උපාදෝ සුඛෝ සද්ධම්ම දේශනා සුඛෝ සංගත සාමග්ගී බුදුන් දීපු දේ මේ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙච්ච එක තමයි අපේ තියෙන උත්තරම දක්ෂකම. ඒකට බුදුහාමර හරියට උනන්දු වෙනවා. හරියට ස්තුති කරනවා. මගේ දරුවා කියලා කියනවා. මගේ දුව කියලා කියන නිසා අපි උත්සාහ කරමු. වරදොල තියෙන ගොඩක් ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. අපි වැරදි ටික බාර අරගෙන එnde ende ende ende අඩු අඩු වැරදි සිදුවෙන විදිහට සාපේක්ෂව සුද්ධ වෙන තැනකට යනවනම් කවදාවත් වැඩ පිළිවෙල ඉක්මන් කරන්න යන්න එපා. මොකද කල්ප ගානක් පිටපොට ගිය බඩුවක් නේ මේක. නිසා ටික ටික ටික ටික යනවනම් ඒ වැඩේට අනුග්‍රහ කරනවා නම් ඒක මේ ඒ පුද්ගලයාට කරන අනුග්‍රහයක් වශයෙන් Tamanට තේරෙයි ඒක ඇත්ත. නමුත් ඒක විශාල සාසනික අනුග්‍රහයක් වෙනවා ලෝකෙට ලොකු ආදර්ශයක් ඉතුරු වෙනවා. ඒ නිසා සියලු දෙනාට මේ කරගෙන යන වැඩ තව දහිතෙන් කරගෙන ගිහිල්ලා Tamanටත් අවශ්‍ය කරන්නා වූ ඒ සාන්තපදේ ලබා ගන්නා ගමන් ලෝකයටත් ආදර්ශයක් එහෙම නැත්නම් පෙර නිමිත්තක් වෙන්න ශක්තිය බලය පිණිස අද මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා